ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අනුව අපි මේ වෙනකොට ධර්ම දේශනා වාර දෙකක් ඉක්මවලා තියෙනවා. අද තුන්වෙනි ධර්ම දේශනාවයි මේ ටෙක් මුල් අවස්ථා දෙකේම අපි සාකච්ඡා කළේ ඒ ඉන්ද්‍රිය භාවනාවල තියෙන අරියස්ස විනයේ ඉන්ද්‍රිය භාවනා අනුත්තර ඉන්ද්‍රිය භාවනා කියන යෝගාවචරයක් වශයෙන් පුහුණු වෙන නැත්නම් අපි සාමාන්‍ය අද පවතින විවහාරයේ කියනවා නම් විපස්සනා වශයෙන් ඉන්ද්‍රිය භාවනා පුරුදු කරන හැටි. ඉතින් ඒකෙදී අපි අද මාතෘකාව වශයෙන් තබාගත්ත දෙවණියට සඳහන් වෙන අරියස්ස විනයේ තේකෝ පටිපදා කියන විදිහට සෛක්ෂේකේන් නැත්නම් ආර්යයන් වහන්සේ නමක් හැසිරෙන ස්වරූපෙට සමානව තමයි මුලින් වාග්මාලාව පටන් අරගන්නේ ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපාමනාපං ඒක තමයි අපි ගිය පාර වාර දෙකටත් මුල් ගාත නැත්නම් උද්ෘතයේ මුල් කොටහ වශයෙන් ගත්තේ අද සීක ප්‍රතිපදාවයි කතා කරන්න හදන්නේ ඒකෙත් මුලට තියෙන්නේ ඕකමයි. කෙසේ නමුත් ඒ <clears throat> ඇහැට රූපයක් දැකලා මනාපය උපදිනවා. එහෙම නැත්නම් විකල්පයක් වශයෙන් අමනාපය උපදිනවා. ඒකත් පහු කරගෙන ගියාට පස්සේ තමයි <clears throat> හොඳට විපස්සනා කරන්නෙකුට තමයි මේ uppajjati මනාපමනාපං කියන තුන්වෙනි විකල්පය ලැබෙන්නේ. ඒ නිසා <clears throat> භාවනා නොකරන කෙනා දන්නේ මනාප අමනාප දෙක විතරයි. මනාපේට ලෝභයත් අමනාපේට ද්වේෂයත් පහළ වෙනවා. මනාප අමනාප කියන මේ දෙකේ කලවම් අවස්ථාව දෙක එක සමාකාර වේදන අවස්ථාවේදී මෝහය යෙදෙනවා. මේ මෝහය යෙදෙන බවවත් දන්නේත් නැහැ. දකින රූපයක් මත නැත්තම් මේ රූපාරම්මණයක් මත වස්තු රූපයක් මත මනාපමනාප තත්වයක් තියෙනවා කියන එකවත් බොහෝ දෙනා මේ භාවනාවක් වශයෙන් තමා අවලෝකනයක් නොකරපු කෙනා විශේෂ පස්සනාවක් නොකරපු කෙනා දන්නේ නැහැ. එයාට දන්නේ මනාපපත්ත දන්න. ඒකට ලෝභය උපදිනවා, අමනාපපත්ත පහළ වෙනවා, ද්වේෂය පහළ වෙනවා. මේ දෙක මැද මනාබමනාප තත්වයක් තියෙනවා කියලා දන්නේත් නැහැ. නිසා ਸਰවඥාන්සේ දේශනා කරනවා ගැලවුම තියෙන්නේ නැත්තම් මෝහය දුරු කිරීම ඥානාවබෝධයේ තියෙන්නේ මෙන්න මේක දන්න අයට පමණයි. මොකක් දන්නායද මේ රූපයක් දැකලා උපදින මනාපයත් අමනාපයත් මැද නැත්නම් එහා ඊට ගැඹුරින් මේ මනාපමනාප කියන තත්වයක් තියෙනවා අන්න ඒක දැකලා ඒ විෂයෙහි ස්වභාවයෙන් පහළ වෙන්නේ අවිද්‍යාවය ඒක බව නොදන්න ගතිය තියෙන බවක්වත් නොදන්න ගතිය අන්න ඒක දැන ගැනීම තමයි බුද්ධ ශාසනයේ ඥානය කියන්නේ බුද්ධ ශාසනයේ විද්‍යාව කියන්නේ බුද්ධ ශාසනයේ ආලෝකය කියන්නේ. ඇහැ කියන්නේ ඔන්න ඔකයි. ඒ දකින්න කෙනාට තමයි ඔය අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සීක తত্ত্বය ඊට පස්සේ අවසානයේ අරියත් ඵල සමාපත්තිය කියන අසීක తত্ত্বයට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා විපස්සනාවෙන් ආරාධනා කරනවා <clears throat> උපදින මනාපේ තිබීවා. ආසාව ඇති වෙන දකින් දකින් රූප විශේෂ මනාපේ. උපදීම අමනාපේ තිබීවා. ඒක තිබුණා කියලා දෝෂයක් අපරාධයක් රාජදඬුවමක් දෙන්න ඕන කමක් නැහැ. නමුත් මේ මනාපයක් දැකලා <clears throat> ඒක හරහා අමනාපයක් දැකලා ඒකත් හරහා ගියොත් පමණක් ඊට ගැඹුරින් හැම වෙලාවෙම පවතින විකල්පයක් තුන්වෙනි විකල්පයක් වශයෙන් මනාපමනාපේ තියෙනවා. ආනෝක දැනගත්තොත් එතන තමයි යතුරු තියෙන්නේ. එතන තමයි රහස තියෙන්නේ. ඒක තියෙන්නේ සාමාන්‍ය මෝහාන්ධකාරයෙන් වැහිලා. අන්නේ මෝහාන්ධකාරය නැති කිරීමටයි විපස්සනා දැක්ම විශේෂ දක්ෂණය අවශ්‍ය වෙනවා. මනාපේ දකින්න විශේෂ දර්ශනයක් ඕන නැහැ. ඒක තිරසනාටත් තියෙනවා. අමනාපේ දකින්නත් විශේෂ දර්ශනයක් ඕන නැහැ. මනාපේ නැත්නම් අමනාපේ තමයි. මේ මනාපමනාපේ දැකීම තමයි විපස්සනා විශ්සලාම දර්ශනය. විපස්සනා සඳහා සුදුසු තුන්වෙනි ඇහැ. මේ තුන්වෙනි ඇහැ ඇති කෙනාට පමණයි තේරෙන්නේ මේ තුන්වෙනි ඇහැ හැම වෙලාවෙම මෝහ පටල කියන මේ දූවිල්ලෙන් බැඳිලා දැලෙන් වැහිලා පවතින නිසා හුඟ වෙලාවකට නොදැනී යනවා. දැනුණක් දැනගන්න තියෙන මෝහේ. ඒක නිසා බොහොම ලේසියට ඉක්මවල යනවා. නමුත් මේ මෝහය දැකීමමයි ඥානය කියලා කියන්නේ. මෝහය දැකීමමයි මෝහය දුරු කිරීමට අවශ්‍ය කරන දේ. එතකොට මේ මනාපමනාප දෙක කියන මැදටපත් වෙච්චි. තනි වචනයකට හදලා තියෙනවා මනාපාමනාපං කියලා සරුවචන භාවිතී. ආන්න එතන තමයි තියෙන්නේ ගැලවුම. ඒ නිසා මේකට විපස්සනා කියනවා. මනාපේ දැකීම විපස්සනාවක් නෙවෙයි. අමනාපේ දැකීම විපස්සනාවක් නෙවෙයි. ඒක සාමාන්‍ය භාවනා නොකරන අය තුල තියෙන අන්ත දෙක. මේ දෙක මැද තියෙන මනාපමනාපේ දැකීමයි විපස්සනාව. ඒකේ පුද්ගලයා කවදාකවත් එතන නතර කරන්නයි පුද්ගලයා අනිවාර්යයෙන්ම දැකීම පමණින්ම පුද්ගලයාගේ පරිවර්තනයක් ඇති වෙනවා, පරිණාමයක් ඇති වෙනවා, විප්ලවයක් ඇති වෙනවා, යෝනිසෝමනසිකාරයක් ඇති වෙනවා. ඉතින් මේකට ආරාධනාවක් තියෙනවා. ඇයි මේ මනාපමනාප දෙකේ හුඟක් වෙලාවට අපි සම්පූර්ණ ජීවිතය ගත කරලා අතරමැද මනාපාමනාපං කියන තැනට නෑවිත්ම මිය යන්න හේතුව මොකද? එහෙම හිතුවාකල් සංසාරය පුරුදු කරන ආවේ ওই දෙක පමණයි. ඒක නිසා සාමාන්‍යයෙන් <clears throat> මේව විස්තර කරන ඔය අභිධර්මානුකූලව මේ චක්කුද්්වාර චිත්ත වීජයක් ගැන කතා කරන්න ගත්තොත් ඒකෙ පෙන්වන්නේ ඉස්ලාම භවංග අවස්ථාවේ තියෙනවා ඊගාවට මොකාක් හරි භවංගේ නිදිගෙන වගේ තියෙන මේ හිතට බාහිරෙන් චලනයක් ඇති වෙනවා. එතකොට භවංගේ චලන කරනවා. බාහිරින් ඇති වෙන මේ කම්පන නිසා, ගැටීම නිසා, හැපීම නිසා චංචල කම්පන ගතියක් ඇති කරනවා. අර නිින්ද හෙල්ලුම් කරනවා. එතකොට භවංග උපච්ඡේදයක් වෙන තරමටම ඒ බාහිරින් එන බලපෑම වැඩි නම් නිින්ද කැඩෙනවා. භවංගේ කැඩෙනවා. භවංගේ කැඩිච්ච ගමන් <clears throat> නැගිටම ගමන් තක්කු මුක්කුවේ කරවලේ අත ගන්න ටෝච් එක හොයන්න අත ගන්න වාගේ අත ගන්නනේ පංචද්වාරා වජ්ජනේ. මෙව මට ඇතුළට එන්න දොරවල් පහක් තියෙනවා. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් කියලා මේ වගේ මේ මේක ඇත්තට මෙතන බලපාන්නේ මුල් පහ ඇහ කන දිව නාසය කය කියන මේ පහෙන් කොහෙන්දයි මේ මේ අරමුණ ආවේ මේ ස්පර්ශය ආවේ ගැටුම ආවේ හැපීම ආවේ කියලා ඒ වටේට ටෝච් එක ගහලා බලනවා. ටෝච් එක ගහලා බලනවා කියන තමයි පංචද්වාරා වජ්ජනේ. එතකොට ඒ ආපු සංඥාව රූපයක් දෝ නැත්තම් තමයි මේ වහංගෙන් ගැලවිලා ගියේ රූපමය මේ ආලෝකයක් විදිහට කොටන්නා වගේ ආපු දෙයක් නිසාද නැත්නම් අකුණකින් එන සද්දේ වගේ ඒ සද්දයක් නිසාද නැත්නම් තද්දබල හොඳ හෝ නරක ගන්ධයක් නිසාද එනතන් දිවට දැනෙන රසයක් නිසා නැත්නම් කයට වැදිච්ච උණුසුම් සිසිලත වගේ පහසක් නිසාද කියලා ඒ හොයාගෙන යනකොට වඩාම ප්‍රකට දෙයට හිත වැටෙනවා. Taman ඒ හිතපු හැලහොල්මක් නැතුව හිතපු ඒ භවංග හිතෙන් නැගිටීමට හේතුවෙච්ච කාරණාට හිත වැටෙනවා. ඒ හිත වැටෙනකොට චක්කුද්්වාරයට යන්න නම් අනිවාර්යයෙන්ම ඒ රූපාරම්මණයක් ප්‍රකට වෙන්න ඕන. ආලෝකයක් හෝ ආලෝක මාධ්‍ය පවතින රූපාරාමණය අප්‍රකට වෙන්න ඕනේ. ඒ වාගේම ශබ්දය අප්‍රකට වෙන්න ඕනේ, ගන්ධය අප්‍රකට වෙන්න ඕනේ, රසය අප්‍රකට වෙන්න ඕනේ, ස්පර්ශය අප්‍රකට වෙන්න ඕනේ. යම් ආකාරයකට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහම සමසම හිටියන එහෙනම් මහා කලබගැනියක් වෙන. හිතට තෝරගන්න බැරි වෙනවා ඊගාවට චිත්ත වීජය දාන්න ඕනේ මේ දොරවල් පහෙන් කොයි එකේද කියලා. නමුත් රූපාරම්මණයක් ආවයි කියලා හිතමු. දැන් සරුවචනාංශයේ මේ ඉන්දිය භාවනා සූත්‍රය ඉස්සලාම චක්කු චක්කුණා රූපං දිස්වා. ඒ කියන්නේ මේ මේ දැන් පංචද්වාර වජ්ජනීය ආවර්ජනය කළ වටේට බලනකොට ඉස්සලාම වදින්නේ චක්කු ద్వාරයට. මොකද හේතුව දැන් රූපාරම්මණයක යෙල්ල වෙලා තින්නේ. එතකොට ඒ දැකපු රූපයේ විශේෂයි මනාපය පහළ වෙනවා. මොකද හේතුව ඒ කණෙන් ඒ වෙලාවට එන සංඥාව එච්චරම ගොරෝසු නැහැ. ප්‍රකට නැහැ. ප්‍රබල නැහැ. ඊගාට නාසයෙමුත් එනම ඇති ඒක එච්චර ප්‍රකට නැහැ. දිවෙනුත් රස එනම ඇති ඒක ප්‍රකට නැහැ ප්‍රබල වෙන්න බෑ. මොකද ඇහැ දැන් අවධානය උරාගෙන උදුරාගෙන හමාරයි කයින් එන පහස වෙන්නත් බෑ. එතකොට ඒ උපදින අරමුණමයි මුලිච්ච වෙනවයි කියලා අපි මේකට දෙමළ භාෂාවෙන් අත්ත සිංහල වචනේ තියෙන්නේ. අපි මූණ දෙන්නේ. ආන්න දෙනකොටම ඒ රූ සද්දය ප්‍රතික්ෂේප කරගෙන තමයි මෙයා රජ වෙන්නේ. ගන්ධය ප්‍රතික්ෂේප කරගෙන රස ප්‍රතික්ෂේප කරගෙන පහසට ප්‍රතික්ෂේප කරගෙනයි මේ රූපය මේ අවධානියේ නැත්නම් මානසිකාරය ඡන්දේ දිනාගන්න. ඉතින් එතකොට බොහෝ විට අර සටනෙන් දිනාගත්ත මේ මේ මේ ස්වයංවරයකින් දිනාගත්ත කුමාරිකාව වගේ Tamanට ඇත්තටම විවාහ වෙන්න අවශ්‍යතාවයක් නැති වුණත් සටනකින් දිනාගත්ත නිසා ඒ කුමාරිකාව කෙරෙහි ප්‍රේමයක් බැඳීමක් ඇති වෙනවා. ඒක නිසා බොහෝ විට ඒ රූපය සද්ද ගන්ධ රස ස්පර්ශ කියන හතරත් එක්ක රණ්ඩු කරලා ඇහැ කනනාසය දිවකය කියන දේවල් එක රණ්ඩු කරලයි මේ ඇහැයි මේ රූපයයි අතර මේ අලුත් විවාහ කිවිසුම ඇති වෙන්නේ. එතකොට බොහෝ විට මනාපේ පහළ වෙන්න ඉඩ තියෙන නිසායි මෙතන මේ දරුවචන දේශනා තුප්පජ්ජති මනාපං කියලා තියෙන්නේ. අපි හිතමු බැරි වෙලාවත් එහෙම ඇහැට හිත ගිහිල්ලා බලනකොට ඒ ඇහැ විසින් ප්‍රතික්ෂේප කරන්න ලාද සද්දයක් මිහිට වැඩිය මනරම්න එහෙම නැත්නම් ඒ වෙලාව ප්‍රතික්ෂේප වෙච්ච ගන්ධයක් රසයක් පහසක් මනරම්නම් ඒ මනරම් සද්දයේ ගන්ධයේ රසයේ පහස තිබියදී මේ ඇහැ රණ්ඩු කරලා මේ රූපයක් ඉදිරියට අරගෙන එච්චර මනෝරමණීය නොවන රූපයක් දක්කන ඒක කෙරෙහි අමනාපය පහළ වෙලා හිතෙනවා අනේ මේ වෙලාවට සද්ද ඇහුණා නම් හොඳද සද්ද බැලුවා නම් සද්දේ අහුවනම් කොච්චර හොඳ මේ කොහෙද යන්නේ අමනාප දනක රූපයක් නෙමතුනේ කියලා ඒ වෙනුවට පේන තියෙන සද්ද ගන්ධ රස ස්පර්ශ විශේෂයි හිත බැඳී යන්න හේතුවක් යෙදුනොත් ඒ වෙලාව පැහැරගත්ත රූපාරමණය කෙරේ අමනාපේ පහළ වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඒ වෙලාවේ මතුවෙච්ච රූපේ වෙනුවට තව හොඳ රූපයක් මට දකින්න තිබුණු අවස්ථාව නේද මේ වෙලාවේදී මේ නරක රූපෙකින් පැහැරගත්තේ කියලා හිතනොත් රූපයක් විශේෂ වුණත් අමනාපය පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒක ඉස්සල්ලාම ඇතිවෙච්ච අර සුබ නිමිත්තක් පිළිගන්ට ඉදිරියට යනකොට දැකපු දෙයට වඩා හොඳ දෙයක් දැකීම නිසා හෝ මේ තමයි දෙවෙනියට තමයි අමනාප හිත පහළ වෙන්නේ. ඔටිම කියනවනම් අමනාපේ ප්‍රතික්‍රියාවක්. රූපේ මනාපත් ප්‍රතික්‍රියාවක් තමයි. ඒක හුඟක් වෙලාට ක්‍රියාවක් පැත්තට බරයි. වෙච්ච දෙයට එන්න දේරදු කියනවා වෙච්ච දෙයට මොනවා කරන්නද රූපයක් ආව බැලුවා. නමුත් බලනකොට ඒ රූපේ වෙනුවට මීට වඩා හොඳ සත්‍යයක් අපි ආවස්තිකව පැහැර හැරිලා තියෙනවා. ගන්ධයක් රසයක් පැහැර හැරිලා තියෙන නැත්නම් මේ වෙනුවට දැක්කිතු වෙනත් රූපයක් පැහැර හැරගෙන මේ රූපේ ජයගත්තයි කිව්වොත් දෙවණියට අමනාපේ පහළ වෙනවා. මනාපේ උපජ්ජති මනාපං උපජ්ජති අමනාප. මේක මෙහෙමම විය යුතු නෑ අපි මේ විස්තර කර ගැනීම සඳහා ගත්ත එක විග්‍රහ ක්‍රමයක්. මෙන්න මේ දෙක අතරේ තමයි මේ ලෝකේ ගත කරන්නේ යම්ම විදියකට අමනාපයක් පහළ වුණා නම් අපි ඒ වෙනුවට ගත යුතු සද්දයක් අන්දයක් රසයක් විසී සොයා යන ගතිය හෝ නැත්නම් මේ රූපේ පිටිපස්සෙන් තියෙන්නේ මොකද්ද ඉස්සරහින් තියෙන්නේ මොකද්ද කියලා දැකපු රූප වෙනුවට වෙන රූපයක් වශයෙන් හෝ අපි ප්‍රතික්‍රියා කරනවා ද්වේෂ සහගතව. නමුත් අපි හිතමු ඉස්සල්ලාම ඔන්න මනාප තාලෙන් දැක්කා. මේ ඇහැට රූපේ තමයි බොහොම ප්‍රකටව පෙනෙන්නේ. රූප සද්දෙට කනට සද්ද නෙවෙයි. ඇහැ නහයට ගඳ නෙවෙයි. දිවට රස නෙවෙයි. කයට පහස නෙවෙයි. ඇහැට රූපෙමයි ප්‍රකට වෙන්නේ. එතකොටම අපි හා මේක වටිනා දෙයක් වෙන්නේ. වැදගත් 아무ත් එක්ක කියලා ඔන්න දොර අරගෙන ඉදිරියට ගියයි කියමු. චක්කුද්වා චක්කු මේ පංචද්වාර වජන චක්කු විඥානේ පහළුණයි කියලා හිතමු. පහළ වෙනකොටම ඔන්න මනාප හිතින් තමයි මංගල දර්ශනයකට තමයි යන්නේ. නමුත් ඒක අවමංගලයක් උණයි කියලා හිතුවම ඊට වැඩිය හොඳ රූපයක් පේන්න තියෙන වෙලාවදී මේක ආවා කියලා තරහව හෝ මේනොට සද්ද ගන්ධ රස ස්පර්ශ ලැබුණා නම් හොඳයි කියන තරහව ආවන දෙවෙනියට පහළ වෙනවා අර ઈચ્છා භංගත්වේ නිසා බලාපොරොත්තු වෙච්ච දේ මංගල ස්වරූපේ නැතිවීම නිසා ඒ වෙනුවට අපේක්ෂා කරන හොඳ දෙයක් වෙනුවෙන් මේ පිච්ච දෙයට පිනිච්ච දෙයට වනස් හිතවිල්ලක් පහළ වෙනවා. අමනාප හිතවිල්ලක් පහළ වෙනවා. මේ තියේදිත් දැන් පළවෙනි හිතවිල්ල අපේ මේ අපි විග්‍රහය පිණිස අරගන්න මේවා මේ විදිහට ගල් කැට බොරළු කැට වගේ මනින්න පුළුවන් දේවල් නෙවෙයි චිත්තක්ෂණ නමුත් ඒක පහළ වෙනකොටත් මනාපේ ගියා අමනාපේ ගියා තවත් විතර විවේකීව එහෙම නැත්නම් ඊවසන සුළුව බලාන් හිටියොත් තමයි තේරෙන්න පටන් අරගන්නේ මේ චිත්තක්ෂණය ඇහැට ගියාම ඇහි එක්කම නාපේ එක්කම නාපේ පහළ වෙනවා ජෝතෝ එච්චරම කේන්ති ගන්න දෙයක් නෑ ඊගා චිත්තක්ෂණේ තවත් ඇහැ හෝ කන හෝ තවත් නාටකමක් නටනවා. ඒ නිසා මේක පිළිබඳව මනාපමනාප తত্ত্বය මනාපේකුත් නැති අමනාප తত্ত্বයකුත් යන්න පුළුවන් ඒක මනුස්ස මනසට ආවේනික දෙයක් ඒ නිසා ඒ තුන්වෙනි චිත්තක්ෂණය බුද්ධ විඳින්න නම් ඒකම ආරමුණේ දිගට පවත්වන හිත ඉවසන සුළු ගතිය අර මනාපයට බැඳෙන අමනාපයට ගැටෙන කියන මේ අස්තුලෝක ධර්මයේ කම්පා නොවන తত্ত্বයේ යටතේ දැන් මේ ගණන් ක්‍රම හැටි බලන තුන්වෙනි චිත්තක්ෂණයවත් අඩු ගන්න එන්න ඕනේ මනාපමනාප తত্ত্বය ඇති වෙන්නේ. අපේ තියෙන කුප්පගතව නිසා අපේ තියෙන නොයවසිලිවන්තකම නිසා අපේ තියෙන කෙලෙස් බරිත ගතිය නිසා අපි මනාප අවස්ථාවේදී හෝ අමනාප අවස්ථාවේදී විජහාට දුවගෙන ගිහිල්ලා නඩුවක් දාගන්නවා. අර මනාපමනාප කියන ඊගාටන චිත්තක්ෂණ තරම් ඉවසන්න බැරි වෙනකොට ඉතින් අර දාගත්ත නඩුව මතින් ගොඩාක් කල් යනවා. නමුත් ඒක ඉවසාගෙන ඒ රූපෙම මනාප හිතක් දැක්කා මනාප හිතක් දැක්කා කමක් නැහැ කියලා බලන් හිටියොත් පෙනේවි. ඒකේ ওই කියන මනාපමනාප දෙක නැති ඊගාව අවස්ථාවකුත් තියෙනවා. ඒක දකින්න ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ. තුන්වෙනි පැත්තෙන් කියනවා නම් ඒ තුන්වෙනි චිත්තක්ෂණය වෙනුවෙන් තුන්වෙනි චිත්තක්ෂණය උදෙසා එළඹ සිටින්න. එළඹ සිටින්න සතිය තියෙන්න අර පළවෙනි චිත්තක්ෂණයටම ප්‍රතික්‍රියා කරලා ඒක අල්ල බදා ගන්න ලොක් කරන්න ෆොටෝ ගන්න යන්නෙත් නැතුව දෙවෙනි එක හිතෙනකොට ඒක පිළිබඳ වනස්සිතවිලි පහල කරගෙන නැති කරන්න විනාශ කරන්න කලබල වෙන්නේ නැතුව එහෙම නැත්නම් උත්සන්න කරගන්නෙත් නැතුව එහෙම මොක යන්න හැරියොත් තුන්වෙනි චිත්තක්ෂණය මම නැවතත් කියනවා මේ 1 2 3 කියන චිත්තක්ෂණ වශයෙන් නෙමෙයි මේවා සිද්ධ වෙන්නේ මේවා සිද්ධ වෙන්නේ මේ මේ අපිට හිතා ගන්න පුළුවන් කල්ලාලක පෙන්වන්න පුළුවන් තත්වක නෙමෙයි. නමුත් මේ විග්‍රහය පිණිස අපි ගන්නවා අඩු ගන්න තුන්වෙනි චිත්තක්ෂණත් එක දිහා බලනකොට ඒක ඔය කියන තරම්ම තදමනාපයක් හෝ අමනාපයක් නැති මධ්‍යස්ථ තත්ත්වයටපත් වෙනවා. අන්න ඔතන තමයි නැත්නම් ඊවසීම තුලයි නිවන තියෙන්නේ. ඔන්න ඒ තුන්වෙනි හිතට තුන්වෙනි අවස්ථාවටම ඒ අරමුණේම එළඹ සිටින්න නම් අර පළවෙනි එකේදී වැටිලා අතපය තුවාල කරගෙන ලකුණු හිතේ තියෙන්න. දෙවෙනි එකේ කඩා කඩා පැනලා තුවාල කරගත්ත ලකුණු සිතේ තියාගෙන මේ පොඩ්ඩක් කියලා ඔහම හිටියොත් ඊගාට ඔච්චර කලබල නැති තත්වයකට එන්න පුළුවන් කියලා අර මනාපමනාප නැති තත්වයට යආගන්න මේ බනහලා හරි එහෙම නැත්නම් පෙර සංසාරේ ජීවුන කරගෙන ආපු ගති නිසා හෝ සතිය නිසා හෝ එහෙම නැත්නම් මෛත්‍රිය නිසා හෝ මෙන්න මේ තුන්වෙනි තත්වයට යන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට පේනවා මේ දුවගෙන දුවගෙන ගිහිල්ලා කලබලකාරයෝ අපන්නකව මේ විරුද්ධවාදීව මේ දේවල් එක ගැටෙන්න ගත්තාම ගැටුමෙන්මයි ලෝක ජීවිතය හමාර වෙන්නේ. නමුත් මේ විරුද්ධවාදී ගැටුම් අතරමැද අපන්නක ප්‍රතිපත්තිය. නොගැටෙන ඒ වගේම අවිරුද්ධ ප්‍රතිපත්තිය පොඩ්ඩක් චිත්තක්ෂණයක් හිටියොත් ඊගාවට එන්නේ ওই මනාපමනාප දෙක මැද තියෙන එච්චර තීන්දුවක් අවශ්‍ය නොකරන නිවනට දොර ඇරෙන මෙන්න මේකට මෙතෙක්කල් මෝහ පටලෙන් වැහිච්ච චිත්තක්ෂණය ඇරෙන එකයි. මේක මේ විස්තර කරන්න ගියාම හරි විචිත්‍රයි. බොහොම සිත් ගන්න අසුළුයි. නමුත් ওই තරම් ලේසි නෑ ආධුනිකයට පටන් ගන්න. ඒ වාගෙම කියන්න ඕනේ පටන් ගන්න තියෙන කෙනාට මේ කතා කරන තරම්වත් යන්නෙත් නෑ ඔක අල්ලන්න. ඉතින් ඒ නිසා කියනවා ආනාපාන සති භාවනාවේ ඒකේ ඉන්නේ මේ චක්කුද්්වාරේ නෙවෙයි කායද්්වාරේ පටන් ගන්නකොටම ආනාපානෙ බොහොම ආස්වාද ප්‍රස්වාස දෙක වෙන්කොට දැනගන්නා තරමට ප්‍රකටව පෙනේ. ආ හොඳයි. ඒක දිගේ බලන්න යන්න. එහෙම යනකොට යනකොට ඔන්න ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස නැතුව ඒක අමනාප වැඩක් නෑ. ඔක ඉතින් ආනාපාන දිහා බලන් ඉුවා බැලුවා. දැන් නෑ. දැන් හැපෙන තැනකුත් නෑ. කියලා ඕක දැන් අතහැරලා දාලා මම දැන් පිම්බි මෑකිලිමට යන්න. එහෙම නැත්නම් මම මෛත්‍රී භාවනා කරන්න ඕන. එහෙනම් මම බුද්ධ ධනසුතේ කරන්න කියලා ඒ ආනාපානේ පාවා දෙන දීලා වෙන දෙයකට යන්නත් ඉඩ තියෙනවා. ඉතින් ගුරුවරයා කියනවා එහෙම කරන්න එපා. ඒ ආනාපානේ හීන පණීත දෙකම බලන්න. ගොරෝසු හොඳට පේන වෙලාවෙත් බලන්න. හොඳට පේන්නේ නැති කොටත් බලන්න. අමනාපය ආවත් බලන්න. බලාන ටික වෙලාවක් යනකොට තමයි අර නෙල්ලි ගෙඩියක් අතේ දාගත්ත ගමන් පැංගිරිට හැවිලා ටිකක් වෙලා හපහපා යනකොට ඒකින් අර පැණි රසක් මතුවෙන්න වගේ ඔය ආනාපානෙ තියෙනවද නැද්ද දැනෙනවද නැද්ද මනාවද අමනාවද කියලා හිතා ගන්න බැරි තැනකටපත් වෙනවා. ඉතින් එතෙන්ට එනකන්ම ප්‍රතික්‍රියා කරන හිත තියෙන්නේ. ගොරෝසුර දකින්නකොට හරි මට අද ආනාපානෙ හරි ගියා. නීවරණ දුරු වුණා. සතිය පිහිටියා කියලා හොඳ ලොකු මනාප තත්ත්වයක් ඇති වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා ආනාපානෙ ඉච්චරම ප්‍රිය නැහැ. හිතවිලි එනවා, සද්ද එනවා, වේදනාව එනවා. එතකොට වනස්සිතවිලි එනවා. උඹ නොදකින් හිතවිලි එනවා. අමනාපේ. ආනේ ඒ தত্ত্ব දෙකයි ඉක්මවන්නේ නැතුව නැත්නම් ඒ தত্ত্ব දෙක හරහා යන්නේ නැතුව මේ මනාපමනාපම් කියන ආනාපානේ දැනෙන්නෙත් නැති නොදැනෙන්නෙත් නැති ප්‍රියත් නැති අප්‍රියත් නැති තත්ත්වයට යන්න බෑ. ආනෙතෙන්ට යන්නේ නැතුව කවදාකවත් විපස්සනාවක් නැහැ. කවදාකවත් මේ පුද්ගලයා මේ අන්ත දෙක බැහැර කරලා මධ්‍යම ප්‍රතිපදාවට එළඹීමක් නැහැ. ඒ නිසා මේ ශේක ප්‍රතිපදාවට යන්න ඉස්සරලා මේ තියෙන ආර්ය විනයෙහි පෙන්න උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං. සෝ සංච උප්පන්නේන මනාපේන අමනාපේන උප්පන්නේන මනාපමනාපේන උපදින්න ලද ඒ මනාපේ නිසා අමනාපේ නිසා එමෙ නැත්නම් මනාපමනාප තත්ත්ව දෙක මතින් කල්පනා කරන්නයි කියන සරුවචනාංශය මේ තුනේම තියෙනවා මේ ලකුණු තුනක් පටිච්චසම්පන්න ඕලාරිකං සංකතං ඔක්කොම හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙච්ච දේවල් බොහෝම ප්‍රකටව දැක ගන්න පුළුවන් සරුවච උපදේශය පිළිපදිනවනේ මේ පටිච්චසමුප්පන්න සංකතං ඕලාරිකං ගොරෝසුයි හේතුප්‍රත්‍යයෙන් පැනනගින දෙයක් ඒව ඇති වෙලා නැති වෙලා යන දේවල්. එතකොට මේ පුද්ගලයා ප්‍රිය තත්වයක් දැක්ක ලෝභය මතින් නැත්නම් ප්‍රිය තත්වෙ මතින් ලෝභේ ඊට පස්සේ අප්‍රිය තත්වයක් දැක්කා මෝහයත් එක්ක ඊට පස්සේ අප්‍රිය අමනාප දෙක නැති ප්‍රියමනාප අප්‍රියමනාප දෙක නැති මෝහගත තත්වයක් දැක්කා නම් ඒ පුද්ගලයා ඉන්නේ ඇත්තට මේ තුන්වෙනි අවස්ථාවේදී ගොඩාක් වෙලාට උපේක්ෂාවට බර වෙලා ඒ පුද්ගලයාට හිතනවා මෙන්න මේ දකපු රූපේ මතින් දකපු ලෝභය, ద్వේෂය, මෝහය කියන මේ කෙලෙස් ඔක්කොම සංකතයි, ඕලාරිකයි, පටිච්චසමුප්පන්නයි. ඒ වෙනුවට හොඳයි ඒතං සන්තං ඒතං පනීතං යදිනං උපේක්ඛා. මේ දැකපු රූපය විශේෂයි. හෝ මේ රූපය දකින්න අපි පාවා දුන්නන යම් සද්දයක් යම් ගඳක් යම් රසක් යම් පහසක් ඉව්වා විසෙයි හෝ දිනාපු ඇහැයි රූපේ වෙන්න පුළුවන් පෙරදිච්ච සද්දේ රස මේ කණයි වෙන්න පුළුවන් පෙරදිච්ච ගඳයි නාසයයි වෙන්න පුළුවන් පෙරදිච්ච දිවයි රසයයි වෙන්න පුළුවන් පෙරදිච්ච කයයි පහසයි වෙන්න පුළුවන් ඒ කොහොම විචි උපේක්ෂා වුණාට පස්සේ රූපයක් දැක්කා කියලා මනාපමනාප නැත්නම් මනාපමනාප දෙක මැදත් නැහැ රූපේ දැකම නිසා සාධ්‍යයක් තියෙන අවස්ථාවක් නැති වුණයි කියලා ඒ සද්දේ පිළිබඳවත් මනාපමනාප මනාපමනාප අතරමැද තත්ත්වෙත් නෑ ඕන ඔය තත්ත්වයට එන්න පුළුවන් වෙන්නේ රූපයේ මනාපමනාප දෙක මැදින් මාරය කකුල් දෙක මැද රිංගල යන්න වගේ කොළඹින්න ටැක්සි කාරයෝ වාගේ ඉඩක් හම්බෙච්ච ගමම මනාපමනාප තත්ත්වයට දැම්මා නම් පමනක් ඒ පුද්ගලයාට උපේක්ෂා වෙන්න පුළුවන් වුණොත් ඒතකොට තේරුම් ගන්න පුළුවන් මම මේ ඇහි කටයුත්තක් කරලා හිටියේ දැන් උපේක්ෂාට ආපු නිසා මම මෙතෙක් කල් වැඩ කරේ ඇහෙන් නමුත් ඒ වෙලාවේදී අනිවාර්යයෙන්ම මගේ කන නාසය ජීව කය පච වෙලයි තිබ්බේ මේ වගේ ආවතරතුරු කිසි දෙයක් පදනම් කරගන්න නැතුවයි අර දැකපු රූපේ මතින් අපි විශාල තීන්දුවකට එන්න ආවේ ඒ වෙනකොට කොච්චර වටිනවද එවැනි හදිසි තීන්දුවට නෑවිත් මේ උපේක්ෂාව වෙන එක මේ හදිසි තීන්දුවකින් ආවනම් ඒක ඒකාන්තයෙන්ම අර කලින් කියාපු විදිහට පටිච්චසමුප්පන්න සංකත ඕලාරික தত্ত্বයක් මැති අපි අපේ මේ බලය අපේ හැකියාව නරකට පාවිච්චි කරනවා. කවදාකවත් අපිට මේ වෙලාව අපි බීරෙක් විදිහට නේද වැඩ කළේ මේ විදිහට අපි ගොළුෙක් නේද විදිහට මේ රස බලන්නේ නැති මිනිහෙක් විදිහට නේද ගඳ බලන්නේ නැති මිනිහෙක් විදිහට අල්ලලා බලලා නෙවෙයි නේද මේ කතා කරේ කියන එක තේරෙන්න නම් අඩු ගන්න වෙන එකක් තියා සත්පුරුෂයකටලා තේරුම් ගස්සලා දෙන්නවත් නම් ඒ පුදුලා උපේක්ෂාවට එන්න ඕනේ. ඇත්ත මම වෙලාවේ ඇහෙන් දැකලා ඒ දැකපු දේ මතින් 100ට 100ක්ම විනිශ්චය කරන එක්කෝ මනාප වුණා, එක්කෝ අමනාප වුණා. නැත්තම් ඒක අතහැරලා දැම්ම මොහේ නිසා. නමුත් ඒ වෙලාවේ මම බීරෙක් නේද? ඒ වෙලාවට මම අනිකුත් ඉන්ද්‍රියන් ඔක්කොගෙන් මොකක්වත් වැඩ කරේ නෑ නේද? ඉතින් එතකොට කොච්චරක් තොරතුරු අතහැරලා කොටිම කියනනම් පහෙන් එකක් තොරතුරු යන පහෙන් හතරක් අතහැරලා තමයි අපි තීන්දුව කරන්න තිබ්බේ. ඊට වැඩිය කොච්චර හොඳද අපි මේක ඇහෙන් බලපු දේ අතින් අතගාලත් විනිශ්චය කරනවනම් දිවෙන් රස බලලත් විනිශ්චය කරනවනම් නාසයෙන් ගඳ බලලත් විනිශ්චය කරනවනම් කනෙන් ශබ්ද අහලත් විනිශ්චය කරනවනම් අනුගේ මත මතාන්තර ඉද දීලා ඒ විනිශ්චය ආදෙන. ආනි වගේ මේ ලෝකයේ තියෙන මේ විචිත්‍රත්වය, පුලුල් භාවය, එහෙම නැත්නම් මනුස්ස හිතකට යන්න පුළුවන් ඒ පාණ්ඩිත්වය, පාණ්ඩිත්වය පුලුල් භාවයේ කවදාකවත් දෙන්නේ නැහැ. ඔය ඇහෙන් බලපු පමණින් විනිශ්චය කරාට. කනෙන් ශබ්ද අහපු පමණින් විනිශ්චය කරාට. ඉතින් ඒක දවසක් මට ඒ කතාවක් කිව්වා මම හිතනවා ඒක මෙතන අදාළ නිසා වෙන්න ඇති අදාළ වෙනවා. මට මතක් වෙන්නේ ජාතක කතාවක තිබුණයි කියලා ඒ ග්‍රාමදේවක මහත්තයෙක් මට කිව්වේ. ඒ රජතුමෝ මේ රාජ්‍ය කරගෙන ඉන්න ගමන්ම ඒ රජුරවන්න සිද්ධ වෙනවා තමන්ගේ පාණ්ඩිත්‍ය අඩුපාඩුකම් නිසා ඈත පළාතකට ගිහිල්ලා හොඳට දැනුම් සම්භාරයක් ලබා ගන්න. එතකොට මේ රජ්ජුරුව තමන්ගේ ඇමති මණ්ඩලයට කතා කරලා කියනවා මට අවශ්‍ය වෙලා තියෙනවා අසවල් ගුරුවරයා ගාවට යන්න මම ගිහිල්ලා හදාarලා එනකම් මේ රජයේ පුළුවන් තරම් කලබල කරන්න නැතුව කරගෙන යන්න බිසුණුනාංශෙත් තියලා යන්න බිසුණුනාංශෙත් මං වෙනුවෙන් නියෝජනය කරා ඔයගොල්ලෝ මනාපයක් කරන්න කියලා. ගියාට පස්සේ ඒ දිසාපාමෝ කාචාර්යතුමා බොහොම කල් ගන්නවා ඉගෙන ගන්න. ඉගෙනලා කිව්වා දැක්කට දැක්ක බමනින් රජ්‍යෝ විනිශ්චය කරන්න යන නරකයි. ඇහුවට ඇහුව පමණින් විනිශ්චය කරන්න නරකයි. වෙන කවුරු කිව්වට කිව්ව පරිදි විනිශ්චය කරන්න නරකයි. ඇහුවදී දකි මේ අහපු දේ දකින්න බලන්න. දැකපු දේ අහන්න බලන්න. ඔත ගාලම බලන්න. ඔහොම කරලත් විනිශ්චය කරන්න ප්‍රමා කරන්න. නැත්තම් බොහොම ප්‍රමා මේ මේ විනිශ්චය පුළුවන් තරම් ඒ මේ ඉවසිල්ලෙන් කරන්න ඊ. පස්සේ බොහොම කල් ගිහිල්ලා මේක උගන්වන්නේ. දැක්ක පමණින් අහන්න නැතුව එපා විනිශ්චය කරන්න. ඇහුව පමණින් දැක්කට පමණක් දකින්න නැතුව විනිශ්චය කරන්න එපා. ඇහුවත් දැක්කත් කතපත ගානකම් ටිකක් වෙලා ඉන්නේ කියලා. ඒක සාමාන්‍යයෙන් අපේ ලෝකේ කියනවනම් අපි හීනෙකදී සියල්ලම දකිනවා. සියල්ලම අහනවා. ඉතින් අපි රජ වෙනවා. අපි පච වෙනවා, බලු වෙනවා. නමුත් එතකොට සාමාන්‍ය කතාවක් තියෙනවා. අපිට හුඟක් සතුටක් එනවා හීනෙකදී. හීනෙකදී ඉතින් අපිට සීමාවල් නැහැනේ. එතකොට ඒක ඇත්තද නැත්තද කියන්න කියනවා හීනෙම කියලා ළඟ ඉන්න කෙනෙකුට පිටට එකක් ගහන්න කියලා. පිටටයක් ගහලා ඒක හිතුනොත් නම් හිතා ගන්න පුළුවන් මේක හීනයක් නෙමෙයි ඇත්ත කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් ඔය විභාගයක් පාස් වෙච්චාම අපි යාළුවා අතර කියන්නේ මස්සිනා පිටට එකක් ගහපන් මේක මට හීනයක් වාගේ. මට මේක ඇත්තද කියලා තේරෙන්නේ නැහැ. ඒ තරම්ම මේ මෙව වෙන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ පහස ලබන කම්ම ඔය දේ තීන්දුව කරන්න එපා. ඇස් දැක්කත් ඇහුණා. ඉතින් ওই වගේ අර රජුරවණ්ඩත් මේ රාජ්‍ය බලය සහිත මේ පුද්ගලයාට පිට ගියාම අර දිසාපාමොක් කියනවා දැක්කට අහන්න නැතුව විනිශ්චය කරන්න බෑ. ඇහුවට දකින්න නැතුව විනිශ්චය කරන්න බෑ. ඇහුවත් දැක්කත් ඕක ගිහිල්ලා තව සැරයක් බලලා අතපත ගන්නකම් විනිශ්චය කරන්න එපයි කියනවා. ඉතින් මෙයා ආපහු එනවා. ආපහු එනකොට මගදීම මිනිස්සු අතරට යනවා සාමාන්‍ය කෙනෙක් වගේ. යනකොට කියනවා මේ විසුණු ආංශේ වෙන පුරුෂයෙක් එක්ක හැසිරෙනවා. මේ රාජ්‍යරෝ විශාල වගකීමකින් දීලා ගිය බොහොම පඬිත ස්වරූපයෙන් ඒ නිසා වෙන කෙනෙක් එක්ක හැසිරෙනවා කියලා. ඉතින් ඊට පස්සේ මම මේ රාජ්‍යරෝන්ට මේ අතර වැඳ අවුරුදු 20ක කාලයක් ගත වෙනවා කියලා තමයි මේ ඔය බැඳුමේ තියෙන්නේ. ඊට පස්සේ රාජ්‍යරෝ මේක දැනගන්න ඕන නිසා රාජ්‍ය සුලීලාවෙන් නැතුව මාලිකාව පිටිපස්සේ දොරෙන් ඇතුළු වෙන කාටවත් නොකිය. ඉතින් දන්න නිසා කොහොම හරි වෙලා බලන්න යනකොට ඒ තමන් යනවා ඒ මේ ඕවර් එකට කාමරයට යනවා තමන් ඉන්න. යනකොට බිසුන් වහන්සේ තරුණයෙක් එක්ක ඇතුලේ කතාව. කියනවා මොන වුණත් බය වෙන්න දෙයක් නැහැනේ. මම ඉන්නවනේ ආරස්සාවට. ඕක ගැන ඕච්චර කනගාටු වෙන්න දෙයක් නැහැ. මට කරන්න බැරි දෙයක් මේක ඇත්තේ නැහැ. අපිට ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන් නේද? මම ඉන්නවනේ ආරස්සාවට මොකක්වත් කරන්න බෑ. ඉතින් බිසුන් වහන්සේ මොනවද කරන්නේ? නැවත නැවතත් ඒ පුද්ගලයා නැවත නැවත කියනවලු මම බය බය වෙන්න එපා. මට ඕනේ හැකියාවක් තියෙනවා. මට මේ ඇති වෙන්න ආදරේ තියෙනවා. ඒ නිසා මම ඉන්නකම් බය වෙන්න එපා කියලා ආස්වාසාලන කතාවක් ඇහිච්චාම රජුරෝ කඩුව ගන්නවා. එතකොට රජුරවන්න පුළුවන් අවශ්‍ය නම් ඒ ඒ රාජ්‍යත්ව ප්‍රකාශ කරන්න කඩුව අරගන්න හදලා ආයසරයක් ඕනි දෙයක් වෙච්චාවයි කියලා දොරට තට්ටු කරනවා. ලෑස්ති වෙලා මේ පුද්ගලයා ඇතුළේ ඉන්න දැන් බිසුණාංශගේ සොර සැමියා කියලා හිතාගෙන යනකොට ඇත්තම තමයි අවුරුදු 20ක විතර තරුණයෙක් එක්ක බොහෝම ඇලි ගලි වාසය කරනවා. එතකොට රජුට කපන්න හදනවා. ඒ පුද්ගලයා එතකොට බිසෝන් නාසි කියන එපයි. ඊට පස්සේ කියනවා එතකොට මතක් වෙනවා මම දැක්කා මම ඇහුවා ඒත් මෙතු ගුරුවරයා කියන්නේ මේක අතපත ගන්නවා කියලා. බිසෝන් නාසි කියනවා ඔබ යන වෙලාවේදී මේ දරුවා ගැබේ හිටියේ මේ ඔබේ පුතා. මේ ඊගාට රාජ්‍ය ගන්න ඉන්න කෙනා මම ඔබතුමා නැති ගැන කනගාටු වෙනකොට මේ පුතා නිතරම ඇවිල්ලා මාව අස්වසනවා. මම ඉන්නවනේ අම්මට. අම්මා කියන එක ඇහෙන්නේ නැහැ මෙයාට. මම ඉන්නවනේ බය වෙන්න දෙයක් නැහැනේ. මම ආදරෙන්නේ. එතකොට තමයි රජුරණ තේන්නේ බැරි වෙලාවත් හදිසි වෙලා අර දලිරවුලාපු තරුණෙක් මේ තමන්ගේ අඹුවත් එක්ක රාජපිෂවත් මහේසිකාවත් එක්ක අන්‍ය සම්බන්ධකම් කරනවා කියලා වරද්දාගත්තන කපන්න වෙන්නේ ඊගාට රාජ්‍ය බාර දෙන්න ඉන්න කෙනා. අන්න ඒ වගේ ඒවා ඉතින් සාමාන්‍ය මේ ජාතක කතා වගේ උපමා කතාවල තියෙන දේවල්. නමුත් මේ උපමා කතාව එක චිත්තක්ෂණයක් තුළ සිද්ධ වෙනවා. අපි යමක් දැකපුවමනේ අපි යමක් අහපු පමණින් uppajjati manapan uppajjati amanapan සල්ලි ගෙවන්න ඕනේ ඉබේම එනවා. ඊට පස්සේ uppajjati manapan amanapan ආවත් ඒකවත් එපයි කියනවා බාර ඒ වෙනුවට ඉල්ලන්නේ කියලා කියනවා ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපේක්ඛා. ඉතින් බලන්න අපි මේ මනාපයට ගසාගෙන ගියා නම් අමනාපයට ගසාගෙන ගියා නම් එහෙම නැත්නම් මනාපමනාපය ආපු වෙලාවේදී අපි දැන් හරි කියලා හිතුවනම් ওই තුනේදිම තාම තියෙනවා ප්‍රපංච කරන தત્වේ. තණ්හාමාන දිට්ඨිය ඇති වෙන තියෙන தત્වේ. ඒ වෙනුවට හිත පුරුදු පදියමට ගන්න ඕන. මොකද්ද පදියම? ඒතං සන්තං හේතං පණීතං යදිදං උපේක්ඛා. එතකොට අපි හිතමු යම් කිසි මේ ආර්ය විනය හැසිරෙන කෙනෙකුට මේක ඇහිලා මේක ඇත්තක් තියෙන්න පුළුවන්. මම මේක අනේ මට මේක කර බලන්න ලැබේවා කියලා අපි හිතමු මේ පුද්ගලයාට සුතමේ වශයෙන් ඥානෙ පිහිටියා. ඊගාට මේ පුද්ගලයා හිතනවා මේක අනිකුත් කියන සරුවචන දේශනාවත් එක්ක ගැළපෙනවද? මේක චින්තාමේ වශයෙන් මේක වෙන්න පුළුවන්ද කියලා යාට හිතනවා වෙන්න පුළුවන්. නිසා මම මේක කර බලන්න ඕනෑ කියලා කුසල ඡන්දේ පහළ වෙලා අපි හිතමු යම් වෙලාවක මේ පුද්ගලයාට මේ රූපයක් මතින් අපිට තද බල ආසාවක් හෝ නැත්නම් තද බල තරහක් හෝ ඇති උනායි කියලා. ඉතින් යා ඒක දෙකම දැනගෙන මතින් යනවා මැදට ඉතරහට යනවා මනාපමනාපකින් තත්ත්වයට ආවයි කියලා. ඒ தත්ත්වෙත් ඔහු දන්නවා සාමාන්‍ය ආරක්ෂිතයි. මේ தත්ත්වයේ අරතෙදි තණ්හාමාන දිත් වැඩි කරන්න පුළුවන්. මම ඒ වෙනුවට උපේක්ෂා වෙන්න ඕනයි කියලා කියනවනම් ඒ පුද්ගලයා කරන්න හදන්නේ මේ හිත ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව පවතින විඥාණය ඇහිදී තමයි මේ කෙලෙසුනේ. මනාපමනාප පහළුන් නැත්නම් මනාපමනාප දෙක මැදට ආවේ. එතනදී ඒ චක්කු විඥාන මට්ටමේදී විනිශ්චයකට යනවට වැඩිය හොඳයි ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ චක්කු විඥාන මට්ටමේදී විනිශ්චයට යනවනදයි අනින්ද්‍ය ප්‍රතිබද්ධ තැන්ට හිත ආපහු ගෙන්නන්න ඕන. ඒ කියන්නේ බලසේනාව නැවත කඳ උරුගත කරන්න ඕන. අනින්ද්‍ය ප්‍රතිබද්ධ තත්ත්වයට ආවට පස්සේ ඒ හිතට ඇහැ වගේම කන විශේෂයි, නාසය විශේෂයි, දිව විශේෂයි, කය විශේෂයි සමානව බලන්න පුළුවන්. චක්කු විඥාන කියන කඳ උරේ ඉන්න තාක්කල් චක්කු විඥානයේ සිදුවෙන හොඳ නරක මැද විතරයි පේන්නේ. සෝතේ ගැන දැනගන්න එතන හොඳ බන්ධස්ථානයක් නෙවෙයි. ගාහණය ගැන, જીවහා ගැන, කය ගැන දැනගන්න හොඳ තැනක්. ඒ නිසා එතනින් මධ්‍යස්ත වූ උපේක්ෂාවට හිත ගන්නවයි කියන එක ඒක ඉතින් සාරුවච්චන් වහන්සේ සර්වඥතා ඥාණයකින් බලලා මේ අමු කෙලස් බරිත යෝගාවචර කර දෙන උපදේශයක් පේන්නේ බොහොම බරපතලයි කියලා. හිතා ගන්න බැරි වෙයි කියලා වගේ. කොහොමද මෙච්චර මේ ඇහිම මත් වෙලා මේ දුවන මිනිස්සයා ආසාවෙන් මත් වෙන්නේ නැතුව තරහෙන් මත් වෙන්නේ නැතුව දෙක මැද තියෙන මනාපමනාව තත්වේදීවත් විවේක ගන්න නැතුව වහාම කඳවන්න ඕන කඳ කඳ මේ හමුදාව බලසේනාංකයේ මුලස්ථාන. ඒ කියන්නේ අනින්ජ ප්‍රතිබද්ධ විඥානේ තන්ට යන්න ඕන. මේක පුළුවන් කියන එකයි කියන්නේ. පුළුවන්. ඉතින් මේක මට මේ මෑතකදී දවසක පොතක් කියනකොට හම්බුනේ ඒ අර මං කලිමුත් අර ධර්ම සාකච්ඡාදී කිව්වාගේ බටහිර මානසික විද්‍යාවේ පියා වශයෙන් හඳුන්වන ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තුමා 1930 ගණන් වල කියලා තියෙනවා ඒ කවුරු හරි යමක් කියනකොට විශේෂයෙන් තමන් ළඟට අයලා කෙනෙක් දුක් ගැනවිල්ලක් කියනවා ඒකට මානසික සහනයක් අවශ්‍ය වෙලා ඒ පුද්ගලයා ඒ කියන දේවල් පිළිබඳව මනාපය පහළ වුණොත් නැත්නම් අමනාපයක් පහළ වුණත් ඒ දෙකේම පවතින්නේ තමන් එවැනි කෙනෙකුට උපදෙස් දෙන්න තරම් සුදුසුකම් නැහැ කියන එකයි ඒ කියන දෙයටම Taman සැලෙනවනේ ඒ Taman සුදුසු නෑ. ඒ කියන්නේ ඒ ලෙඩේ Tamanටත් තියෙනවා. ඒ නිසා Tamanට ඒ වෙදකම් කරන්න දක්ෂකමක් නෑ. ඒ වගේම මේකට මේ කෝපයෙන් සැලෙනවනේ. චික් විතර මොකටද ඌව මන් ළඟ කියන්නේ ඌව කියන්නේ ඉන්නපයි කියලා. එතකොට අර පුද්ගලයාත් වැඩේ වැටලත් වරද්දාගෙන ඉන්නේ. ද්වේෂයෙන් අහගෙන ඉන්න කෙනාට ඒ පරංගිම බෝ වෙනවා, ඒ කරප්පම්ම බෝ වෙනවා. ඔහු ලෙඩෙක් බවටපත් වෙනසාවට වෙදකම් කරන්න අවශ්‍යාවක් නෑ. නමුත් යම් කිසි වෙලාවක ඒ පුද්ගලයාට මනාපමනාප දෙක මැදට එන්න පුළුවන් වුණා නම් මාත් දන්න ওই தත්ත්වය ඕක මටත් වෙලා තියෙනවා කියලා තාමත් ඒ පුද්ගලයාත් එක්ක ඒ தත්ත්වෙම අඳුනගෙන ඉන්නා තාක්කල් එතනත් වෙන්නේ නැහැ කියලා කියනවා අහගෙන ඉන්න මේ උපදෙස් දෙන්නගේ උපවිඥානයේ වැඩ කරන්න ඉඩක් නැහැ. විඥානයයි වැඩ කරන්නේ. උපවිඥා විඥානයේ වැඩ කරන තාක් ඒ පුද්ගලයා අනිත් කෙනාට උපදෙස් දෙන්න සුදුස්සෙක් නෙවෙයි. එතකොට අහන්න වෙන්නේ නාහන්නාසේ අහගෙන ඉන්න කියලා කියනවා සම්පූර්ණ තමන්ගේ උපවිඥානේ අන්කොන්ෂස්නස් එකට. උපවිඥාණයට සම්පූර්ණ ඉඩ තියලා එතකොට අර කියන කෙනා විශ්වාසයෙන් කියනවනම් මේ අහන්න තර්ක කරනවත් නෙවෙයි මගේ හොඳ බලනවත් නරකවත් නෙවෙයි ඔහු ඉන්නේ සමාධියක নিমগ্ন වෙලා දැන්. එතකොට විතරයිලු කියන්නගේ ඔක්කොම ඇත්තදී එළියෙන්න පටන් ගන්නවා. ආනෙකනා කියන කියන විදිහට උඩපයින්නවා නම් දඟලනවා නම් ප්‍රතිකාර ප්‍රතික්‍රියා කරනවා නම් කියන්නගේ ස්වභාවික ගලණය ඒ විවෘතව එළියට එන ගතිය බාධා වෙනවා කියනවා. ඒ නිසා මේ පුද්ගලයාට කිසියෙත්ම ආකල්පමේ වශයෙන් ආවේගමේ වශයෙන් සම්බන්ධ වෙන්න එපා. තමන් සම්පූර්ණයෙන්ම උපවිඥානයේ කිමිදෙන්න. එතකොට අර පුද්ගලයා ඉබේම තමන්ගේ කිය යුතු කතාව කියනකොට තමන්ගේ උපවිඥානයේ කතා ඉවරනාට පස්සේ කියයි කියනවා කමඨහන සුද්ධ කරන හැටි. උත්තරේ දෙන හැටි. ඉතින් මේක කිව්වට පස්සේ බටහිර මානව විද්‍යාව සම්පූර්ණයෙන්ම මේ මනුස්සයා කියපු දේ ප්‍රතික්ෂේප කරුවා කියලා කිව්වා මේක කරන්න බෑ කියලා. මේක කළ නොහැක්කක් කියලා. වෙන විදිහකට ওই පාරසටි මහරතන් වහන්සේ කියපු දේ තමයි කියලා තියෙන්නේ. කන් ඇත්තේ නමුත් බිහිරෙක් විදිහට හිටපන් කියලා. ඉතින් බටහිර ලෝකේ පැහැදිලිවම කිව්වා කොහොමද කන් තියෙන මිනිහෙක් Taman ගාවටම පැයකමාරට පැයකට මෙච්චර ගාණක් ගෙවලා ඇවිල්ලා විස්තරේ කතා කරනකොට බීරෙක් වගේ හැසිරෙන්න කරන්න බෑ ඒක විග්‍රහ කරලා තියෙන්නේ ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තුමාම නැවත විග්‍රහ කරනවා තමන්ගේම ආත්මයේ දෙස තමන්ම බලනවා මම දැන් අසන්නේ ඇහෙන දේ අන්තර්ගතයට නෙවෙයි හිතියෝ දාන්නේ මේ ඇහිල්ලෙන් උපේක්ෂකව මට ඉන්න පුළුවන් මේ ඇහිල්ලට යටත් වෙන්නේ නැතුව ඇහිල්ලෙන් නැට වෙන්නේ නැතුව ඇහිල්ලෙන් කිපෙන්නේ නැතුව ඇහිල්ලෙන් සැලෙවෙන්නේ නැතුව අකුප්පාවෙ ඉන්න පුළුවන් මේ මේක තමයි කීටි කෙනෙක් හිතන්නේ තමන්ගේම ආත්මයට තමන්ගේම ආත්මය දැක ගන්න බෑ කියන. ඒකට ආත්ම සංඥාවෙන් තමයි මේ ප්‍රශ්නේ දිහා බැලුවේ බෑයි කියලා කිව්වේ. නමුත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තුමා පැහැදිලිවම දේශනා කරලා තිනවා කියලා තිනවා මේක හැක්කක් කළ හැකි. මේක කරනකොට හැබැයි තමන්ගේ ආත්මය තමන්ගේ සක්කාය දිට්ඨිය පළවෙනි වතාවට සංසාරේ දෙකට බිඳිනවා. මේක තමයි ඉස්සල්ලාම පැලිරක් යන වෙලාව මෙච්චරකල් ඝන බහලව ඝනව තදව තිබුණු ආත්මය අනුංගියෙන් ආපු මේ සංඥාවට බීරෙක් වගේ කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ හැසිරෙනකොට තමන්ගේම ආත්මය දෙකට බෙදෙන්න ගන්නවා මේක ඉතාම සෞඛ්‍ය සම්පන්න බින්දිල්ලක් කියලා තමයි එතුමා කියලා තියෙන්නේ. කියන්නේ සක්කාය දිට්ඨිය පුපුරන්න පටන් ගත්තා. පළවෙනි පළඉර ගියා. ඉතින් එතකොට අපි මේ කතා කරත්තේ චක්කු විඥානය ගැන ඒතන නිදර්ශනේ තියෙන්නේ සෝත විඥානය ගැන කොහොම කෙරුවක්වත් කතාව උච්චරයි. ඉතින් මේ මිනිස්සයා ඒවා දකින්න ඒවා ගැන කතා කරන්ට කරලා ගොඩාක් කාලෙට පස්සේ මේ Hindu භක්තිකයෙක් විසින් විස්තර කරලා දීලා තියෙනවා මෙන්න මෙහෙම ඉන්දියානු සම්භවයේ ඉන්දියාව සංස්කෘතියේ ඕවා පිළිබඳව උඩට බොහෝම ගැඹුරින් විස්තර වෙනවා කියලා. ඊට පස්සේ කියලා දෙනවා නේ මම කොච්චර කැමතිද එහෙම දෙයක් තියෙනවා නම් දැනගන්න මං හිතන්නේ නෑ මට ඕක දිරව ගන්න අමාරු වෙයි කියලා. මම හරිම කැමතියි මේ ඉන්දියාව නැමැති ඝන ඝනවනාන්තරයට ඔබතුමාගේ මගේ දැක්වීම අනුව රින් ගන්න. මම මේ දැක්කේ පුංචි පැලයක් විතරයි. ඉන්දියාව කියන්නේ අනන්තයක්. ආන්න එකට යන්න කැමතියි කියලා. ඉතින් ඒක සරුවත්යන් ආංශයේ මේ විදිහට කියනකොට uppajjati manapam uppajjati amanapam uppajjati manapamanaapam තච්ච තංචකෝ uppannena manapena uppannena amanapena uppannena manapamana අපේන. ඒතං සන්තං ඒතං පනිතං යදිදං උපේක්ඛා. මේන් වෙනස් මානසික තලයකට හිත ගන්න. කොතෙන්ද ගන්නෙ? ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණු විඥාණය අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාණයට ගණ්ඩ ආනාපානට සම්බන්ධ කරලා යනවන ආනාපාන හොඳට ගොරෝසු අවස්ථාව දකින්න. ඒක සියුම් අවස්ථාව දකින්න දැන් ආනාපානේ නෑ මම නැගිටින්න ඕනෑ කියන හිත නරක වෙච්ච අවස්ථාව. ඒක විඳගෙන තව ඉදිරියට ගියාට පස්සේ ඔක තියෙනවා. ඉතින් මොකෝද? ඒක අතරේ සද්දත් ඇහෙනවා, ගඳක් දැනෙනවා, ඊටිවිලිත් එනවා, වේදනාවක් දැනෙනවා. කමන්නේ ආනාපානෙත් තියෙන ඉතින් මොකද කියන தත්තේ බොහෝ වෙලා ඉන්නකොට පමණක් තේරෙනවා උතෙන්දී ආනාපානයේට බදු ගෙව ගෙවා ඉන්න ඕන කමක් නැහැ. ඔය දර්ශනය අනින්ද්‍රිය ප්‍රතිබද්ධව බලන්න පුළුවන්. Taman වෙනම චන්ද්‍රිකාවක ඉඳලා මහ ලෝකේ ලෝකේ දිහා බලනවා වාගේ තමන්ගේම ආත්මීය වැඩය තමන්ටම වෙන කෝණකින් බලන්න පුළුවන් தත්ත්වයට ආපු දවසේ තමයි මේ පුද්ගලයා යෝගාවචරයක් කියන්න පුළුවන්. එතෙන්ට එනකන් මේ බුදුරජාණන් වහන්සේ මේ භෞතික විද්‍යා පාඩමක් උගන්වනවා. භෞතික විද්‍යා පන්තියට ගියාම කරන්න පුළුවන් පාඩමක් හැබැයි අතරමැදි බුදුරජාණන් වහන්සේ අනුතරංග වීමක් කරනවා. කවදාකවත් බුදු වචනක් අහලා නැත්තම් කවදාකවත් අනුන්ගේ උපදේශයන් නොලැබුණොත් මෙන්න මේ කියන මනාපමනාප කියන தത്വෙට හිත වැටෙන්නෙත් නෑ. ඕකෙමුත් පිටක ඉඳගෙන ඒක දිහා බලන්නා වාගේ දර්ශනයේට කවදාකවත් කෙනෙකුට ස්වභාවයෙන් ඉබේ හිතක් එන්නේ නැහැ කියන. ඒ තරම අපේ හිත කුප්පයි, ඒ විතරම අපේ හිත තුච්චයි. අපේ හිත ඒ තරම මනාපමනාප දෙකට වාල්කම් කරන්නේ. ඒකට දාශකම් කරන්නේ, බත් බැලකම් කරන්නේ. ඉතින් ඒක තමයි පඬිතකමට කියන්නේ. මට අහවල් දේ හැරෙනකොට තේරුණා මේ දෙයට මම මෙහෙම කෙරුවා අර එහෙම කෙරුවා කියලා අර ගහපු ඇඟිලි ප්‍රමාණය තමයි පඬිතකම් තමයි කියන්නේ. නමුත් යමක් ඇහෙනකොට බීරෙක් වගේ ඉඳලා දකින්නකොට අන්ධෙක් වගේ ඉඳලා කොච්චර ඥානයක තිබ්බත් මෝඩෙක් වගේ ඉඳලා අයිය කොන්දපණ තුන තිබුණත් කොන්දපණ නැති කෙනෙක් වගේ ඉඳලා බේරෙන්න බැරි නම් මිනිහක් වගේ බේරිලා හෝ අන්නර උපේක්ෂාවට හිත දාගත්තොත් ඒ පුද්ගලයාගේ ඉස්සල්ලාම වතාවට ඒ ආත්මය කියන සක්කාය දිට්ඨිය කියන මේ ඝන බහල ලෝහ භාණ්ඩේ පැලිරක් යනවා. එතකොට තමයි සචේ නීරේසි අත්තානං කංසෝ උපහතා යත ඒසපත්තෝසි නිබ්බාණං සාරම්භෝතේ නවිජ්ජති කියලා කරුවත් chance දේශනා කරන්නේ උදාන පාළිය යම් කිසි වෙලාවකට ඒ පුද්ගලයාගේ මේ කංශ භාජනයක නැත්නම් ලෝහ භාජනයක පැලිරක් කිය ලෝහ භාජනයකට තට්ටු කරාම මේක දෝංකාර දෙන්නේ නැහනේ. ඒ වගේ ඉස්සල්ලාම වතාවට ඕ බාහිර ප්‍රතික්‍රියා නොකර එන ඇහිම් දැකීම් නැත්නම් තමන්ගේ තීරණ දිහාම බලනින්න පටන් අරගත්තොත් ඒ පුද්ගලගේ හැසිරීමක් එතන තියෙනවා විනයනයක් තියෙනවා ශික්ෂාවක් තියෙනවා අන්නේ ශික්ෂාව කරනකොට යා නිවන් ලැබුවා වගේ ඔහු කෙරෙන් කවදාකවත් එකට එක කීමක් එන්නේ නැහැ සම්බ සාරම්භ කියන එකට එක කියමනක් නැහැ. චෝදනා නැහැ. කාටවත් බනින්න දෙයක් නැහැ. මොකද දන්නවා මේ බනින්නේ බාගෙට දන්න නිසා, බාගෙට දැක්ක නිසා, බා හදිසි තීන්දුව ගත්ත නිසා. ඉතින් ඒ තීන්දුව ඔප්පු කරන්න ඉතින් රෙදි නැතුව නටනවා. නමුත් තව චිත්තක්ෂණයක් හිටියානම් පේනවා ওই තීන්දුව යන්න ඇරියානම් කිසිම බරක් නැහැ. ඉබේම සිද්ධ වෙන්න තිබුණ දෙයටයි මේ කසපට ගහගෙන බාගෙට ඉදිච්ච අඹ කාලා තත් tiri වට්ටගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා හැසිරෙන්නේ කියලා කියනවා පැලිරග්ගේ ලෝහ භාණ්ඩයක් වගේ. කවුරු ඇවිල්ලා තට්ටු කරුවත් ඒකේ රැව් පිළි රැව් දෙන්නේ නැහැ. නින්නාද දෙන්නේ නැහැ. නින්නාද එනවනම් තද බල ආත්ම දෘෂ්ටිය තියෙන්නේ. නින්නාද දෙන්නේ නැත්නම් එතන තමයි ආත්ම දෘෂ්ටිය පැලිරක් ගිහිලා. ඔන්න ඔය පැලිරට සෞඛ්‍ය සම්පන්න පැලිරක් කියලා කියන්නේ. නමුත් ආත්ම සංකල්පෙ ඉන්න එක්කනට මහා විනාශ වීමක් වගේ වෙන තමන් පච වුණා වගේ පේන. අන්න ඔකට බුදුහාමුදුර අසත්පුරුසයි කියලා කියනවා. සත්පුරුෂයයිම නෑ කවුරු ඇවිල්ලා කොහෙන් තට්ටු කරා රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක් තට්ටු කරා කවදාකවත් ඉක්මන් වෙන්නේ නෑ ප්‍රතික්‍රියා කරන්න. ඉක්මන් වෙන්නේ නෑ තීන්දුවකට එළඹෙන්න. එයා මනාප අවස්ථාව වුණාන දන්න ඊගාට අමනාප අවස්ථාව වෙනවා. ආස්වාද දැක්කනම් ආදීන වෙනවා. ඊගාට තව ටිකක් වෙලා ඉන්නකොට තමයි මනාපමනාප කියන මධ්‍යස්ථ තත්ත්වේ නිස්සරණේ නිස්සරණේ ගැලවුම තියෙන්නේ. ඒත් නිස්සරණේ ඉඳලා අඩිය මාරු කරන්න ඕන උපේක්ෂාවට. මුන්න තරම් සියුම් වැඩ පිළිවෙලක් කරන්න ඕන. උපමාවට කියනවනම් නටන කකුලක බැඳලා තියෙන ගෙජ්ජි නටන එකාට තේරෙන්නේ නැති වෙන කපන්න වෙනවා. නටන කකුල ගෙජ්ජි කපන තරමට මේ එන එන සෑම දැකීමක් ඇහිීමක් පාස පුරුදු කරණ්ඩයි මේ ආනාපානේ මනාපමනාප දෙක දැකලා මනාපමනාප අතරමැද අවස්ථාවට ගිහිල්ලා උපේක්ෂාවට යන්නයි කියලා කියන්නේ. ඉතින් මේ ශේස්ත්‍රය දැක්කනම් සරුවචනන්සේ දෙන උපමා ටිකක් උන්වහන්සේ කොච්චර දුරට මේක පිළිබඳව විශ්වාසයක් ඇති කරනවද කියලා මාන යම් කිසි විදියකට යම් කිසි කෙනෙක් මේ විදියට මනාපමනාප දෙක ඇහි ඇති වෙච්ච වෙලාවේදී දෙක මැද ඇත්තා වූ මනාපමනාප தත්වෙටත් ගිහිල්ලා ඊට වැඩිය සාන්තයි ඊට වැඩිය ප්‍රියයි මේ ඒතන් සන්තන් ඒතන් පණීතන් උපේක්ඛා කියන තැනට ගියා නම් ඇස්පිල්ලම් ගහන්නාසේ ඇහැ නිසා රූප නිසා උපදින මනාපමනාප දෙක පහ වෙලා බැඳගෙන වද දෙන මේ රූප නිසා පහළ වෙන්න පුළුවන් කෙලෙස් තොගේම ශක්තිමත් පුරුෂයෙක් ඇස්පිල්ලම් ගසන්නාසේ එහින් මතුවෙන කෙලෙස් නතර කර ගන්න පුළුවන්. ඒ වගේම uppanna manape uppanna amanape uppanna manapamnapa කියන තුන සද්දයක් නිසා ඇහි තේරුම් අරගත්තා නම් ඒ පුද්ගලයාගේ සද්ද නිසා ඇති වෙන්න පුළුවන් කෙලෙස් කඳ. ලෝභ, දෝෂ, මෝහ කියන මේ තුන අසුසනක් ගන්නන්න ගසන්නාසේ දුරු කරන්න පුළුවන්. ශක්තිමත් පුරුෂයෙක් අසුරසනක් ගසන්නාසේ එතකොට එන සද්දෙසේ සද්දෙන් ඇති වෙන කෙලෙස් අයින් කරන්න පුළුවන්. යම් කිසි විදියකට මේ නාසයට ගඳක් වැඩිලා පුරුෂයෙකුට ස්ත්‍රී ගඳක් වැඩිලා. එතකොට ඇති වෙන වහා කිප්පෙන ඒ රාග, ద్వේෂ, මෝහ කියන මොනෝhari කෙලෙසක් ආවොත් ඒ කෙලෙස් ඇලවෙච්ච නිලුම්පතකට ඉහින වතුර කඳුල ඇලපතේදී මිදික්ක්සේ හැලී යන්නේ කොහොමද? ඒ වගේ ඒ ලෝභ දෝෂ මෝහ දුරු කරන්න පුළුවන් කියලා. ඒ වගේම යම් කිසි කෙනෙකුට දිවට රසයක් වැදිලා රසගේ දෙයක් ඇති වෙලා ඒකම ඕන මේකම ඕන කියලා ඒ ඇති වෙන මනාපමනාපසා මනාපමනාප తত্ত্বය බුදුජානකසේ දේශනා කරන අර විදිහට මනාපමනාප කියන මැදට ගෙනල්ලා ඒ උපේක්ෂාවට ගන්න සූර වුණාට පස්සේ දිවාකට ගත්ත කෙලපිඩක් තුක් ගාලා බිම හිලන්නාසේ චිත්තක්ෂණයකින් ඇති වෙන්න පුළුවන් මේ රස තෘෂ්ණා ආදී ගේද නැති කරන්න පුළුවන්. ඒ වගේම යම් කිසි කෙනෙකුට කයට ඇතිවෙච්ච පහසක් අන්තිම සුඛභෝගී පහසක් හෝ එහෙම නැත්නම් කඩුපාරක් කිනිසු පාරක් වගේ වෙහෙසක් දුකක් ඇතිවෙච්ච වෙලාවක ඒ මතින් මේ කරන විදිහේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා පුරුදු කළා නම් හොඳ ශක්තිමත් පුරුෂයෙක් අතක් නවන්නාසේ අතක් දිග හරින්නාසේ ඒ තිබුණු මතකය ඒ හිතේ ඇති වෙන තුන කෙලෙස් ධාරාව මෝද වෙන කෙලෙස් ප්‍රවාහය අතක් නමන්න අතක් දිගහරින රසේ අයින් කරන්න පුළුවන් කියනවා. ඒ වගේ යම් කිසි වෙලාවක හිතට ආපු අතීත රූප සද්ද ගන්ධ රස ස්පර්ශ මතක් වීමකින් හෝ නැත්නම් පරණ වෛරකාරකමක් ප්‍රේමයක් සම්බන්ධයක් නැතිව පහළ වෙන කෙලෙස් තියෙනවනේ මෙන්න මේ කියන විදිහට uppන්න මනාප මමනාප මනාපමනාප කියන මේ තුන දැකලා උපේක්ෂා කරගන්න පුළුවන් නම් රත්විච්ච කබල රැති දිය කඳුලක් වේ වැටෙනකොටම චස් කාලා වාෂ්පීකරණ වෙලා යනවාසේ අයින් කරන්න පේනකොට පේන්නේ නිකන් අර මැජික් පෙන්වනවා. නමුත් පුරුදු කරලා බලනකොට පුදුම හිතෙනවා මේ චිත්තක්ෂණයක තියෙන ශක්තිය. අත් මේ පුරුද්දටයි මේ කෙලෙස් උපදවාගෙන නම්බුකාරකම් ලබන්නේ. අනිත් පැත්ත හරව ගත්තා නම් පුදුම හිතෙනවා වෙන්නේ මෙච්චරයි. මේව අනන්තවත් අපේ තුල සිද්ධ වෙනවා. නමුත් අපි ඔබට සතිමත් නැහැ. අපි දකින්නේ පරදින වරදින කෙලවෙන ටික විතරයි. ඒව පොත් තුලත් ලියනවා. මොකද අනුමුත් කැමති කෙලපෙරාගෙන ඒවා කියවන. මේ වගේ දවස පුරාම අපි දක්ෂ වෙන තැන් තේරෙන්නේ ගණන් ගන්නෑ. ඒක හරියට මනාපමනාප දෙකට අහු වෙනවා. දෙක මැද තියෙන தত্ত্বය අපිට නොදැනී ලුහුටලා යන්න ආසේ අපි ළඟ මේ දක්ෂතා දවසට කෙල කෝටි වාරයක් සිද්ධ වෙනවා. නමුත් අපි කතා කරන්නේ උපන් කෙලෙස ගැන පමණයි. ඒ නිසා කමඨාන් සුද්ධ කොට මතක් කරනවා වැරදිච්ච දේවල් කියන්න එපා. හරි ගිය තැනින් පටන් ගන්න කියනකොට අන්තිමට වැරදිච්ච දේවල් වලට හරි ගිය පාඩම ගන්නකොට ඉබේම කමඨාන සුද්ධ වෙනවා. නමුත් මම අද හිතා හිටියේ ඇත්තටම මේක ඉවර කරලා මේ තොරතුරු ටිකෙන් පස්සේ එන සීක ප්‍රතිපදාට වෙලාව ගන්න කියලා මම නමුත් මම හිතන්නේ කාලය නාස්ති වීමක් උණයි කියලා. මේ පුළුවන් තරම් අපිට පාවිච්චි කරන්න පුළුවන් නිසා ඒ නිසාද මාත්‍රුකා කරපු ඉදානන්ද බික්කු චක්කුණා රූපන් දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං යේන සෝ තේන uppannේන මනාපේන uppannේන අමනාපේන uppannේන මනාපමනාපේන අට්ඨියති හරායති ජගුච්ඡති මේක තමයි සෝවාන් සකදාගාමි අනාගාමි කියන ආර්යයන් වහන්සලා කරන ක්‍රමය. අර විදිහට එනකොටම මනාපේ දැනගෙන එනකොටම ඒ හරහා මනා මනාපේ දැනගෙන ඒ හරහා මනාපමනාප දැනගෙන නැවතත් උපේක්ෂා වේදිකාවට උපේක්ෂා පදනකට හිත අරගත්ත ඒ මේ විපස්සනා යෝගාවචරය ප්‍රථම මාර්ග ඥාණයෙන් පස්සේ මොකද ඔ කරන්නේ මනාපේ එනකොටම අමනාපේ එනකොටම දෙකම තියෙන මනාපමනාපකින් තත්ත්වය එනකොටම අට්ඨියති හරායති ජගුච්ඡති ඒක පිළිබඳව දුක් වෙනවා ඒක පිළිබඳ ලැජ්ජා වෙනවා. ඒක පිළිබඳව ජුගුප්සාජනක වෙනවා. මෙච්චර සිදුවේ මෙච්චර භාවනා කරන මට ඇහින් කෙලෙසයක් උපන්නනේ. මේ අනුන් දාපු අනුන් පෙන්නපු රූපයක් නිසා අනේ මට මනාපේ පහළ වුණානේ කියලා ඒකට දුක් වෙනවා ලැජ්ජා වෙනවා ජුගුප්සා කරනවා. ඒක පිළිබඳ අමනාපයක් පහළ වුණානේ කියලා දුක් වෙනවා ලැජ්ජා වෙනවා ජුගුප්සාටපත් වෙනවා. මනාපමනාප දෙක තාමත් ඇහැට කනට හිත යනවනේ කියනකොටත් ඒ පුද්ගල දුක් වෙනවා ලැජ්ජාටපත් වෙනවා ජුගුප්සා කරනවා. අට්ඨියති හරායති ජෙගුච්ඡති. මේ වචන තුනම අපිට හම් වෙනවා ගිරිමානන්ද සූත්‍රයේදී සබ්බ සංඛාරේසි අට්ඨියති හරායති ජෙගුච්ඡති. නමුත් අවාසනාවට වාගේ ඒ වචනේ දක්වලා තියෙන්නේ සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා. ඒක ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කරනකොටත් මම මේක කිව්වා. අදත් ඒක මතක් කරන නමුත් මෙතන ගන්න තියෙන අනිච්ච සංඥා නෙවෙයි අනිච්ඡා සංඥා. අනිච්ච සංඥා කියනට අයන්න, නියන්න, අල්චයන්න, ඡායන්න එන්නේ. මෙතන ගන්න තියෙන්නේ අයන්න, නියන්න, අල්චයන බැඳිත්‍ර මහ ප්‍රාණ ඡායන. අනිච්ඡා, අනිච්ඡා කියන්නේ න ඉච්ඡා කියන එකයි. නොකමැති කියන එකයි. ඉතින් මේක මම වැදගත් අන්තර දෙතුන් නමකට මතක් කරා. බුදුම ස්වාමීන් වහන්සේලා කැමති අනිච්ඡා කියනක බාර ගන්න. ලංකාවේ ස්වාමීන් වහන්සේලා කියනවා නේ අනිච්ඡා කියන නිට්ටය නෑ කියන වචනේ ගන්න කියලා. මම යෝජනා කරන්නේ නැත්නම් පේන්නේ කැමැති නෑ කියන වචනේ ගන්න කියන එක. නේ ඉච්ඡා කියන එක. ඉතින් මේ මේ මේ මජ්ක්‍ධිම නිකායේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ අටුවාව බැලුවොත් ඒ ශේක ප්‍රතිපදාව පිටවෙන්ද අටුවාව කතා කරන්නේ. ගිරිමානන්ද සූත්‍රයේ අටුවාවේ නම් අනිච්ච කියන මේ අපේ ලංකාවේ ආචාර්යන් වහන්සේලා පිළිගන්න එකටයි අටුවාව විස්තර කරලා දෙන්නේ. නමුත් අට්ඨියති හරායති දෙගුච්ඡති කියලා එකට අටුවාවක් බුද්ධ වචනේම තියෙන නිසා අට්ඨියති කියලා කියන්නේ දුක් වෙයි. ඊගාවට හරායති කියලා කියන්නේ ලැජ්ජා වෙයි. jigucchati කියලා කියන්නේ jugupsaජනක වෙයි. ඒක මේක අනිත්‍ය භාවයේ ලකුණ නෙවෙයි. අනිච්ඡාව න ඉච්ඡති කියන ලකුණයි තියෙන්නේ. ඒ නිසා සීක පුද්ගලයෙක් වෙනකොට අනඤ්‍යගතෝ වා රොක්කමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා කියන එක කැමති වෙන්නේ මොකද? නගරේ ඉන්න තාකල් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේකට තමයි අපි බදු ගෙවන්නේ. මේකට තමයි දවස ගත වෙන්නේ. මේකත් එක්ක හැපි හැපි ගත කරන්නේ. මොකටද ඈ ඉතින් ওই කුණු කන්දලේ ඉන්නේ. එහෙමනම් ඒව නැති, එහෙම ගැටුම් නැති තැනකට ඒ පුදුලගේ ඉබේම ඇලීමක් බැඳීමක් ඇති නමුත් තාම අර කියන මූලික මේ විපස්සනා වශයෙන් පුහුණු නොකරපු කෙනාට ඉතින් ඇස් තියෙනවනම් රූප බලන්නේ නැතුව ඉතින් බම්බු ගහන්නේ යුද්ධෙත් නැති කඩුව වගේ මේක වගේ වැඩක් ආයෙ නෑ. එහට රූප බලන්න නැතුව හිටපල්ලා. සද්ද අහන්න නැතුව හිටපල්ලා. මොකද්ද ඕක ඇති වැඩේ කියලා ඒ පුද්ගලයාට පේන්න තියෙන මේ රූප වැඩි වැඩියෙන් කුප්පන දේවල් දකින්න දකින්න වැඩියෙන් ගෙවලා මේ චිත්‍රපටිය බලන්න වටිනවා. හොඳම චිත්‍රපටියක් කියලා බලන්න යන්නේ අපි ඒකේ ඉන්න ඕනේ ඒකේ මරණයක් තියෙන්න ඕනේ මංගල්‍යයක් තියෙන්න ඕනේ කොල්ලෙක් ඉන්න ඕනේ කෙල්ලෙක් ඉන්න ඕනේ ෆයිට් එකක් තියෙන්න ඕනේ හින්දුවක් තියෙන්න ඕනේ නැත්නම් මොකටද? ඒකම සද්ද කිව්වහම ඔක්කොම තරංග ටික සේරම ඒකේ තියෙනවා. ගඳ කිව්වහම මුළු පරාශෙම තියෙනවා. රසත් එහෙමයි. පහසත් එහෙමයි. ඕකට තමයි මේ අතිකාල සේවාවල් කරගෙන මේ සුඛෝභෝගී ජීවිත ගත කරන්නේ. මුතු කිසිම වියදමක් නැතුව මධ්‍යස්ථට එනකොට අපි කියන මූලික අවශ්‍යතාවයන් වලට එනකොට ওই කිසිම වෙහෙසක් නැතුව අරවා පිළිබඳව අකමැති වෙයි දුක් වෙයි ලැජ්ජා වෙයි තත්ත්වයට එනකොට ඒ බුද්ධිලා ඉබේම වනපන්ත ශේෂ ආසන කැමැති වෙන තත්වයකටපත් වෙනවා. ඒක නිසා රමණීයානි ආරඤ්ඤානි රමණීයානි ආරඤ්ඤානි යත්ත රම නත්ත න රමති ජනෝ මේ අරණ්‍ය සීනාසන සාමාන්‍ය කාමභෝගී ජනතාව කවදාකවත් කැමැති වෙන්නේ නැහැ. නමුත් මේ ස්වභාවයෙන්ම මන සුන්දර මනරම්මනීය සුන්දර තැන්. ඒක නිසා වීතරාගෝ රමිස්සanti දන්ති කාම ගවේෂිනෝ කාමකෝපී පුද්ගලයා මේ වගේ ආරණ්‍යයක් සීනා මේ මේ රුක මූලයක් ශූන්‍යාගාරයක් අගය කරන්න බෑ. ඉතින් එතකොටම පෙන්වන්න තියෙන්නේ මේ පුද්ගලයා හොයන්නේ දුක නම් ඒ හොයන්නේ අර කියන මනාපමනාප දෙක නම් සල්ලි දීලා හරි ඒගොල්ලෝ තියන්නත් වටින්නේ ගමීම තමයි. නැත්තම් නගරේ තමයි. මොකද මේකට ගෙනාට කූඩල්ල කොට්ට උඩ තිබ්බාගේ හිටින්නේ නැහැ. මේ වනපන්ත සේනාසන නැතිකම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. රමණීය කරන්න දන්නේ රමණය කරන්න දන්නේ නැත්තේ මොකද ඒ වෙනුවට වෙන රමණයක් තියෙන නිසා. නිසා සීක පුද්ගලයයි බේම අට්ඨියති හරායති දෙගුච්ඡති කියන උපදිච්ච මනාපේ ගැනත් ලැජ්ජා වේ දුක් වේ ජිගුප්සාජනක වේ. අමනාපේ විශේෂත් එහෙමයි. මනාපමනාප විශේෂත් එච්චරයි. ඒක නිසා ඒ පුද්ගලයා අර බොහොම ගැළපෙනවා. එතකොට රූප දැක්කට අන්ධෙක් වාගේ තමයි හැසිරෙන්නේ. ශබ්ද දැක්කට ඇහුණට බීරෙක් වාගේ. අනිකොත් ගන්ධ රස පහස වැටුණට මේ මොනවාක කරකියාකට බම්මණෙක් වගේ හැසිරෙනවා. ඥානෙ තිබුණට මෝඩෙක් වගේ හැසිරෙනවා. ඒ වගේම බේරෙන්න බෑ නම් මලකුණක්සේ හැසිරෙන්න නම් ඒ පුදුරට ඇත්තටම ගැටුම් ඇති කරලා නඩු විසඳනට වැඩිය හොඳයි ගැටුම් නැත්නම්කට තල්ලු වෙන ගතිය. ඒ නිසා සීක ප්‍රතිපදාවට යනකොට න ඉච්ඡා කියන වචනේ. ඒක මම නැවතත් කනගාටු ප්‍රකාශ කරනවා. අනිච්ච අනිච්ඡා කියන අනිත්‍ය පදේ නෙවෙයි මෙතන ගන්න තියෙන්නේ අකමැති වෙයි නොකමැති වෙයි. ඒකට කියන උපමාවක් විදිහට මේ ලෙඩ වෙච්ච සතෙක් වායි කියලා. දැන් බල්ලෙකුට හරි කූරෙකුට හරි ලෙඩ වෙච්චාම ඒක අර තරම් කෙලිදෙලෙන් සෙල්ලම් කරන්න ඕ මුල්ලකට වෙලා ඇකිලිලා ඔහි ඉන්නවා. ගින අතින් ගැහුවත් ඔලුව උසල බලලා ඔලුව ගා ගන්න බිම. කැම ටිකක් දුන්නත් ඔලුව බිම ගා ගන්නව යන්නේ නැහැ. අනිත් වගේ ඒ යෝගාවචරය වෙනකොට පුළුවන් තරම් ඒ පුද්ගලයා බලන නඩු කියලා නඩු දෙන එකට වැඩිය හොඳයි නඩු නොගින් ඉන්න එක. නඩු නොගින් ඉන්න නම් හොඳම තැන තමයි අරණ්‍ය සීනාසන. හැබැයි අරණ්‍ය සීනාසනවත් නඩුත් තියෙනවා. එතකොට අපි හිතා ගන්න ඕනේ මේ මොකද මේ කාරණාව. අරණ්‍ය සීනාසන වල නෙවෙයි කෙලස් තියෙන්නේ. ගමේ නෙවෙයි කෙලස් තියෙන්නේ ඒ ඉන්න පුද්ගලයාගේ. ඒකයි මේ බුදුජාන් වහන්සේ මතක් කරලා කියන්නේ රමණීයානි අරඤ්‍යකානි. අරඤ්ඤානි යත්තන රමති ජනෝ. ජනතාව කියලා කියන්නේ මේ කෙලස් පරිත ජනතාව. ඒත් කවදාවත් මේක රමණේ කරන්නේ නැහැ. ඒ වුණාට මේ යම් කිසි විදියකට විතරාග කෙනෙක් මේක අගය කරනවද තතෝ නතෝ කාම ගවේෂිනෝ. ඒක නිසා අපිට තේරුම් ගන්න ඕනේ පරිසරයටත් අපෙන් කම්පන බලපෑමක් තියෙනවා. පරිසර කම්පන අපටත් බලපෑමක් තියෙනවා. මේකේදී වටිනාම දේ විචිත්‍රම දේ තමයි අර කියන මේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව. ඒක හරි විචිත්‍රයි. හැම පැත්තෙම තියෙනවා. ඒක තේරුම් ගත්ත කෙනාට හම් වෙන ලාභේ තමයි සතන් නොකරම ජයයි. වෝක් ඕවර් එකක් හම්බුනා වගේ සටන් නොකරම ජය ලැබෙන්නේ කොහොමද මිව් වගේ තියෙන අට්ටියති හරායති ජෙගුච්චති කියන ඉච්ඡා මේක සංඥාවක් වශයෙන් දිනු කරන්න කියන අනිච්ඡා සංඥා සබ්බ සංඛාරේසු අනිච්ඡා සංඥා සංස්කාරණං ඕලාරිකම් පටිච්චන උප්පන්න සංකතං සේරම ඕලාරිකයි සේරම ප්‍රතිච්ඡ සම්පන්නයි මේවා සංස්කරණය කරන ලද දේවල් නම් අට්ටියති හරායති ජෙගුච්චති ලැජ්ජා වේ දුකටපත් වෙයි ජුගුප්සා ජනක කරයි එතකොට ඒ පුදුලිය අර ලෙඩ වෙච්ච සතෙක් වගේ ඉඳගෙන තමයි බේරෙන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ එහෙම ලෙඩ ගැටියක් පෙන්වන්නේ මොකටද? සනීප වෙන්න ඕනේ නිසා. එහෙම නැතු අනික් කට්ටිය වගේ අපිත් දඟලන්න ඕනේ, අපිත් රස බලන්න ඕනේ කියලා දඟලන්න පටන් ගත්තොත් එන් ටෙන්ට ලෙඩ වෙන්න නිසා තරුවත් නැති ඉන්ද්‍රිය භාවනා ගැන කතා කරනවා. ඉතින් මම හිතන්නේ අදට අපි යොදාගත්ත කාලය හැම අපිට නිසා මම හිතනවා තව අපිට ටිකක් විස්තර කරන්න වෙයි. විතර ගන්න ඉදිරිපත් කර ගන්න මේ මේ සීක ප්‍රතිපදා සම්බන්ධව නමුත් සීක ප්‍රතිපදාවෙන් කතා පටන් ගන්න බෑ අර ඉස්ලාම තියෙන මේ ශික්ෂණ ප්‍රතිපදා හොඳට තේරුම් ගත්ත කෙනාට භාවනාදී තියෙනවා සීක தത്വෙට නොගියත් ඉබේම භාවනා හරියනකොට මේ අට්ඨියති හරායති කුච්ච තියෙනවා බටහිර එනම් ඕකට බෙහෙත් දෙනවා කවුන්සලින් කරනවා එතකොට වෙන්නේ පිසු ඩබල් වෙන එක කරන්න තියෙන්නේ මේක භාවනාය ප්‍රතිපලයක් කියලා දැනගෙන නැවත නැවත තින්ටි භාවනා සූත්‍රය කියවන්න. කියනකොට තේරෙයි ඕකෙන් එහා පැත්තට ගිහිල්ලා රහත් වෙන හැටි. ඒක නිසා සම්පූර්ණ නොමග ගිහිලා තියෙන මේ ලෝකේ භාවනා කරන එක න කවදාකවත් නරකයි පිස්සොත් එක්ක කමටහන් සුද්ධ කරන්න හෝ පිස්සොත් එක්ක මේ කවුන්සලින් කරන්න යන්න. ඒ වෙනකොට හොඳම වැඩේ තමයි නැත්තම් පැත්තකට වෙන එක නැත්තම් දන්න කෙනෙක් ළඟට ගිහිලා මේ සරුවචන් ආංශයේගේ පාර තේරුම් ගන්නකොට තේරෙනවා තාමත් ධර්මයේ සජීවිකම තියෙනවා. ඉතින් ජීවිතේ මල් අපි විහිම් පල් කිව්වා වගේ ඉතින් ඇදගෙන යනවා කැලේට. ඒකේ පුද්ගලයාගේ ගතිය මිස ඒ හරි පාරේ අනෑත්තෝ තාමත් ඒකට පහර පෙන්නෙමින් සුවඳ විසිරුමින් කටයුතු කරනවා. ඒ නිසා මේ වනපන්ත සීනාසන කැමැත්ත න ඉච්ඡා කියන මේ සංඥාව තව තවත් දිනු කරගෙන තමන් කරගෙන යන මේ ඉන්දිය භාවනාව ඒ අනුව තනවා වඩා ගන්න මේ ධර්ම කොටාසයත් අම්මාකාරයකින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා සංකල්පිකට සුදු වේලාවක් ගත කළා එහෙම නැත්නම් සම්පූර්ණ පුරව පින් පින් නැත්නම් පින් කරන විදිහේ දේශනා සෝනකති වාරකමක් කරනවා අවසරයි සම්ස අනිච්ච අනිච්ච කියන නමට විස්තර කරන්න අනිච්ච කියන්නේ නිත්‍ය නෑ අනිච්චා කියලා කියන්නේ කැමති නෑ ඉච්ඡ ඉච්ඡා මොකක්ද දෙකයි ගන්න මේ අපේ පොතේ තමයි අනිච්ච අනිච්ච සංඥා අපේ සංකාරයතු අනිච්ච සංඥා කියන එක විස්තර කරන්නේ කොහොමද අට්ඨිය සබ්බ සංකාරයතු අට්ඨියදී හරහාදී දෙකුච්ච මොනම කට්ටිය කියනවා නිවැරදි කරන්නේ නැහැ කැමති වෙන්නේ නැහැ සංස්කාර ධර්මෙන් අකමැති වෙනවා ඒක දුක් වෙනවා මට තාම මේ සංස්කාර එනවනේ. තාම මේ මේ ලැජ්ජාවට පත්වෙන දුරුසා ගන්නක වෙනවා. හැබැයි තාම එන්නේ. ඒක මේ රතන සූත්‍රයේ සඳහන් කරන විදිහට සංගේ විකම්මං කරෝති පාපකං කායන වාචා උපචේතවා වපෝසෝ තස් පටිච්චාදාය. උට කවදාකවත් ඒක වෙච්ච වැඩක වහන්න බෑ. මොකද වෙච්ච වැඩක පිළිබඳ විතර ලැජ්ජාවට පත්වෙනවා. ඒ සාම මෙච්චර උත්සාහ කරන හිටියත් මට තාම තරයි. මෙච්චර උත්සාහ කරත් මට තාම ආසාව පහළ වෙනවා. ඉච්ඡා උත්සාහයෙන් මම ඇත්තටම ළඟ ගියත් උපේක්ෂා කරන්නේ ආයෙත් අරකට යනවා නේද කියලා පුරුද්ද සිද්ධ දැක්කම පාපෝචාරය. ඉච්ඡා උත්සාහයට මෙහෙමන්නේ ඒ වැරද්ද වෙනවා වහන්න බැහැ. ඒක තමයි ආර්යයන් වහන්සේගේ ලක්ෂණ වශයෙන් කියන්නේ වැරදි නැහැ කියන එක නෙවෙයි. මෙච්ච වැරද්ද පිළිබඳව අකමැත්ත, ලැජ්ජාව, දුක, දුක්චාව වෙනවා. ඒක වෙනවා කියන්නේ නම් බටේට මිනිස්සේ විශ්වෙකුගේ රහතන් වහන්සේ අතර වෙනස මේ දැන් මානසික රෝගී කියන රහස නැද්ද? මානසික රෝගියා අන්තිමට තමයි සමාවලා. කරන්න පුළුවන් බෝඩු චාන්සා කොහොම කරලා කරලා හේව කරලා කඩේකට පස්සේ සමාවලා. ආරණන්සේ වාරේනන්ද ඉස්සල්ලාම කරන්න සමාවලා. මේක බලන්න දෙක තියෙනවා මම උත්සාහ කරනවා. එන්නන්නට බොහොම ස්තුතියි. ඔබ ඔබත් මම එල්ල දීප්න තරම් මගේ වැඩේ තියෙනවා අනිමට සමාවෙන්න මේ මායතින් මේ බුදුහාමුදුරු වැඩේ නිවැරදි නෙවෙයි ධර්මයේ වැඩේ නිවැරදි නෙවෙයි සංඥා නිවැරදි නෙවෙයි කියලා ඉස්සල්ලාම කරන සමාව ගන්න කියලා ලයිස්තුවම එකම. ඉස්සල් සමාව ගන්නවා අන්තිමටම නැහතනවාට ඉස්සල්ලාම සමාව ගන්න කියලා ලයිස්තුවක් හදලා දෙලා තියෙනවා. මෙයාගේ ලයිස්තුවමයි අර ලකුණු අරගේ උඩයට මාර්ගය විතරයි කියන්නේ. ඉතින් ඒ නිසා මේ භාවනා කරගෙන යනකොට ඒවා කෙලෙසොත් ඉන්න බැරි කටයකට පත් වෙනවා වහන් ගන්න දෙකට අසත්පුරුෂ වෙනවා. ඒනොත් ඒක කරලා කිව්වොත් නම් ඒක ඉන්න ධර්ම යනවා. චක්‍රසත්කද වත්තන ඒක කියන්නේ මේ ඉච්ඡති කියලා කැමැති වෙච්ච. හැබැයි ඒ කියන ඕජාවට ප්‍රවාහයට පුරුද්දද මේ ඉතින් අර කඩලේ කුඩු වෙනාතන ගහන්න වගේ මේකේ මේ කෙලස් වැටෙනවා මේ. ආසාවල් තරහවල් එනවා. ඉතින් ඒක කියන වහාම කරන්න ගුණිත සිද්දත කන්ද කියලා කියලා. හෙලිකිරි මාර්ගයේ ඒ වාදනේ නාතනාක සුද්ධ කළා කියලා. ඒකමක තමයි සේම කියලා කියන්නේ ශික්ෂාගත කරන එක හැසිරීම කියන්නේ එතින්දී පුදුලට සීලය පුදුමාකාර වටිනාකමක් තියෙනවා මේ බුදුහමතුලගේ ඉතින් කියලා තියෙනවානේ මේ කියලා තියෙන එකනේ මම මේ කරාගෙන ඉන්න මේ වෙලා තියෙන කියලා අර ඉස්සලා දෙන්නදලා කියන්නේ බයට ඉස්සලා දෙන්නපද දකින්නේ කවුරුද ගහනවද දැන් නෑ දැන් තමයි තේරෙනවා මේ සිල්පද කියනවා මේ ලක්ක ඉඳලා තෝරනවා කියනවා ආ ඒක ඉසිපිය යනවා තෝරන බටන් ගන්න කියලා ඉක්මීම මොනවද බය දෙන්නේ නැති එක යාගේ නිකන් එදිනදා කටයුත්තක් වගේ තමයි. ඊට පස්සේ යාග ඇත්තටම කියනවා මේ තමන්ගේ සීලය පිළිබඳව අනේකන්ත සීලය පිළිබඳව අවේක ප්‍රසාරය පාන මාතෘ දැන් තියෙනවා කෙලෙස් කරන්න බැරි ගැතිය. එනවා ආමතමනවා දුරු කරන ගැතිය කියනවා කියලා ඒ දුමාකාර සද්දා කෙනෙක් මගේ ගැතියක් නෙමෙයි මේ මෙතෙන් ගිය කෙනාගේ හැටි. මම සිල්ලන්ත වෙනවා කියන එක නෙමෙයි මම නෑ. මෙතන ආවදන්නේ හිතින් නෑ කෙලෙස් හිතින් නෑ කියලා ඉච්ඡති කියන එක තමයි වඩා ගැළපෙනවා කියලා මම හිතන්නේ මම හැමෝම කීප දෙනෙක් ඉන්න ගුරුම කට්ටිය නේ ඉච්ඡති කියන කරද්දී ලංකාවේ කට්ටිය අනිච්ඡති නේ ඉච්ඡති කියනවා අනිච්ච කියන දානවා එතකොට අනිච්ච අනිච්චා ඒක දෙකයි විශේෂයෙන් මාදකෝ මොහේ කෝතුන වතුන තමයි තෙන්දි තෙන්න නිදි භාවනා තුලදී මොහොතක් බලපන්. ආගේ තියෙන්නේ අනිත් මනාපමනාප මොහොය පිළිබඳ නොදැනීම රාගය පිළිබඳ කිසිම වගේමයි මේ ආසා බැඳීම වගේමයි ද්වේෂ පිළිබඳ ගැටීම වගේ මොහොය පිළිබඳ නොදැනීම. මොහොය පිළිබඳ දැනීම නම් ඥානය කියනවා. තමන්ගේ මොහොය පිළිබඳ දැනගන්න එකයි මේ අපි කරන්නේ උදේ ඉඳලා හැන්දෑව වෙනකන් ඔක්කොම උදව් කරගෙන මයිලඟේ තියෙන මෝඩකම මයිලඟේ තියෙන මේ ආවරණ වෙච්ච ගතිය දෙතමිනවල දැනගන්න එකයි. මම ගන්න හරි නිසා හරි වටිනවා මේකදී මේ මෝහය පිළිබඳ දැනගැනීම අර දෙකට වැඩිය තියෙනවා. නවස්තන ස්වර්ණතුමාල මේ උපේක්ෂා ස්වභාවයට එන්න බැහැ කියලා මෝහය නිසා. නමුත් අර බ්‍රහ්මාන්ත කියන්නේ දැන් ඉතින්දී අර ධම් ධම්මදින්න මේ සූත්‍රයේ කතාවේ දන්සන මම කියන්නේ සැප වේදනාවේ රාගංශය තියෙනවා දුක් වේදනාවේ පටිඝංශය තියෙනවා උපේක්ෂා වේදනාවේ මෝහංශය තියෙනවා. ඒ කියන්නේ මෝහය නිසා උපේක්ෂාවට ගන්නවා. මොහේ නිසා තමයි උපේක්ෂා වේදනාවක් විඳිනවා කියන්නේ. ඒක මට හිතෙන දැන් අර සැප වේදනාවක් නම් අපි යම්කිසි ඒකෙන් ප්‍රතිස්ථපය ලබා ගන්න. දුක් වේදනාවක් නම් ඒකෙන් ගැටීමක් ලබා ගන්නවා. උපේක්ෂා වේදනාව ආවට පස්සේ අපි කියන්නේ මෙච්චර උපේක්ෂා වේදනාව විඳ කියලා. අපි මේ පැයක් විඳ විනාඩි 5ක් විඳ 10ක් විඳ. අන්නේ විඳින කාලයක් දැනවීම මේ කාලෙක විඳ මම විඳගෙන ඉන්නේ මොකද? ඒතර අපි අවශ්‍ය වෙන්නේ මොහේ ඒකදී ඒකත් මොහයක් තමයි. ඒ කියන්නේ මම නෙවෙයි විඳයි කියලා කියන්නේ ඒකනේ යන ඒ වෙලාවේදී හිත මෑත් වෙලා ඉන්න නිසා දැන් ඉන්න ගත්ත දැක ගන්න. එයිලා හිත මෑත් කරගෙන තියෙන කුල්ල බලනවා මේ මේ ආත්මන් ඉපන් මනාපමනාව ගත්ත මොකුත් නැහැ නඩු ඉවරයි. දැන් හිත මෑත් කරලා ඔය බලාගෙන ඉන්න. බලා ඉන්නකොට යාට තේරෙන විදිහ තියෙනවා මෙතෙක්කන් මම මේ මේ මේ වේදිකාවට කොට වෙලා නැහැ. මෙතෙක්කන්දී මනාපමනාව. ඒක දැන් මෙතෙන්දලා ඉන්නකොට මේක නඩු වෙනවා. මේක මම කියාගත්තොත් තාම උපේක්ෂාව දෙද තියෙනවා. නමුත් අර කියන කාම ආසාවට සම්බන්ධ උපේක්ෂාවක් නෙවෙයි අනුශේඛල සම්බන්ධ උපේක්ෂාවක් නෙවෙයි. කෙලෙස් වලක් එන්නේ. ඒක තර කාමයේ පිළිවදින ගොරෝසු උපේක්ෂා ශෝක කියන වෙනා මේ ලෝක ජනතාවට මේ නැහැ නේද? ඉලක්ක රූපේ එනකොටම ආසාවක් එනකොටම උපේක්ෂ ඥාන පාවිච්චි කරන්නේ ප්‍රයත්න. තරහ කෙනෙකුට ක්‍රියාත්මක කරන යුද්ධය. මේ මහා කමනාව දෙකට හොඳයි කියලා දන්නේ නැහැ ඒක පස්සේ ඒකේ තියෙන මෝහය වෙන ගැනීම තමයි ඥානය කියලා ගන්නෙත් නෑ. එතෙන් යන උපේක්ෂාවට එන්නෝට පවසන්න. දැන් උපේක්ෂාවට ඇවිල්ලා තියෙන විවේකින අනේ පහළ වෙන්න chance එකක් තියෙනවා. හැබැයි යන රාගයට ඇලීම තරම් එතෙන්දි කොහොමද chance එකක් ගන්න. විශේෂ ගැටන වෙලාවට අවස්ථාව මෙතන අවස්ථාව තියෙනවා. ඒ නිසා සම්පූර්ණ අහඹයක් සිද්ධ වෙන්න පුළුවන් මෙතන. මම මන් දිහා බලන්න පුළුවන්. විවේකී ආරම්භය තියෙනවා. බේරෙනවා කියලා කියන්නේ වෙන අවස්ථාවක් කරන් දෙන එක බුදුහමෝ කරා. අවසන් දැන් දැන් උපේක්ෂාවට ආවට පස්සේ උපේක්ෂාව උපේක්ෂාව දෙනවා හඳුනාගත්තට පස්සේ දැනගත්තට පස්සේ උපේක්ෂාව වෙනවා කියලා අර සමහර කරගෙන උපේක්ෂාව වෙනවා හඳුනාගත්තට පස්සේ උපේක්ෂාව වෙනවා තුන නැතිනම් මේ කාර්යය උපේක්ෂාව වෙනවා නෑ ඒක බහුලීකත කරන්න කියනවා සිද්ධි කරන්න කියනවා. ඒක ඉබේම එකට එකට දිරව ගන්නවා. දිරවනකොට තමයි මේ උපේක්ෂාව පිළිබඳව දැනගන්නේ. උපේක්ෂාව ඉන්නේ රාග ද්වේෂ දෙකට වැඩි සියුම් තැනක් මේකේ අනුසය වැඩ ගන්න පුළුවන් නමුත් සාමාන්‍ය වල කාමගවේෂී තත්ත්වයක් නැහැ. ඒ නිසා මේක පිළිබඳව මේකටත් තියෙන ප්‍රපංච දෙවි කරන්න ඕන කාරණාවක් තියෙනවා කියලා තේරෙන්නේ රාගයෙන් ඇලෙන වෙලාවට, ද්වේෂයෙන් ඇලෙන වෙලාවට. මෙතනදී ඒ ඉස්සලා ආධුනික සෝවාන්ති නැති කෙනෙක් උපේක්ෂා කරද්දී ගොඩක් වෙනස් ඒක උපේක්ෂා. ඒ ගොඩක් වෙනස් ආතන්නාසු උපේක්ෂා. උන්වහන්සේලා සම්පූර්ණ රේන්ජ් එකම තියෙනවා. මම ආවෙන දෙයක් ඇත්තේ නෑ. මොකද ඒකවත් සම්බන්ධව දිච්චි නෑ. මොකද ආනගම සීකුද්දලයට උපේක්ෂාව උනා ඉඳ පාරු තියෙනවා. විවේකීව නඩ විසඳන කරකන් දැවෙන උත්සන්න නැති පොඩක් අයින් කරලා අහම්බෙකින් ඇති වෙන ගුණ වලට නොදැක්ක පැත්තක්. මොකද දිහම ස්වාධීන බලනවා. ඔය තුලත් ආව මම ඇයිනවා. තාන තණ්හාමාන දිච්චි තියෙනවා කියන එක දැනෙන්න ඉඩ තියෙනවා. ඒකේ අවස්ථාවදී මම විතරයි ඒ නිසා මේ ශාන්තිය කියලා කියන්නේ විනිශ්චයක් නෙවෙයි. විරුද්ධ විනිශ්චයක ඉඳා. ඒ කියන සාමාන්‍ය රටක ජීවුණක් ඇති වෙන්න බෑ සාමය නැතුව. සාමය කියන්නේ දියුණුව නෙවෙයි. සාමයේ ප්‍රතිඵලයක් තමයි දියුණුව. ඒ උපේක්ෂාව ප්‍රතිඵලයක් තමයි මොහේ දැනගන්නේ. ඥානෙ පහළ වෙනකොට උපේක්ෂා කරන්නේ විතරයි. උපේක්ෂා නැතිනොත් ඒක තුල ඥාන විවේක බුද්ධිය පහළ වෙන්නේ නැහැ. ඒ විවේක බුද්ධිය සිද්ධි කරනවා කියන එක. නැවත නැවතත් බහුලීගත කරනවා කියන එක ඉතින් මනුෂ්‍ය ජීවිතේ බොහෝම කලාපික වෙන දෙයක්. ඒක අවශ්‍යයි ආදම වල ආශාවටයි කනට යනට වැඩි උපේක්ෂා වැඩි වෙලා ඉන්නේ එක නාමසයි. නවදන්න දැන් මම සාමාන්‍ය දිනකට අපි දෙයක් කියනකොට කවුරු අහන්නේ ප්‍රකාශ වෙන ගණනට ගත්තා. ඒතර ඒකට මොකද අපිට කෙනෙක් කියන දේ අපිට අහන්න පුළුවන්. යාගේ හරියෝ වැරද්දෝ බලන්න. හරි කියනවා යාගේ රාගපත් බලන්න, දේශ කියනවා නම් යාගේ වැරදි වැරදි හරියෝ වැරදි වෙනවා. නැත්නම් අපිට දෙයක් අහන්න පුළුවන් ඒක ඉගෙන ගන්න. අනිවාර්යයෙන්ම නැතිවෙන්න ඉගෙන ගන්නවා. ඒතර තුනම අපි අහුවොත් වෙන්නේ ප්‍රමාදයෙන් නැති. ඒක කියන දේ අපේ හිත හිතා තමයි යන්නේ. නමුත් ඒ උපතවත් යන්නේ නැතුව අහන බව දැනගත්තා. කියන්නේ සතියට අවක හැම වෙලාවෙම වර්තමාන සතියෙන් ඉගෙනුවොත් මේක දුරේසන පිටුනේ. ඒ විදර්ශනා උපේක්ෂාව වලට ඕනික දර්ශනා උපේක්ෂාව නම් කියන්නේ ලෞකික වශයෙන් කෙරෙන වැඩ පිළිවෙල. ඒ කියන්නේ කන් දිනුනට පීරෙක් වගේ ඉන්නවා කියන එක තමයි හොඳම වටේ. අහනවා තමයි. නමුත් ඇහිම පිළිබඳවයි කල්පනා දෙන අන්තර්ගත පිළිබඳව නෙවෙයි. මොන දෙයක්ද නරක දෙයක්ද ගන්න දෙයක් නෙවෙයි. ඒ අහගෙන ඉන්නවා. මේ කණයි දැන් වැඩ කරන්නේ. ඒකට උපේක්ෂා වෙන ඔහේ ඉන්නවා නිකන්. ආහන හේතුවට පීරෙක් වගේ තමයි ඉන්නේ. ඒකම රිද්මන් කෝල් කියව බුදුන් ඔතෙන් වරෙන් එතකොට උඹට කතා කරන කෙනා ස්වභාවයෙන් කතා කරන්න බෑ. නුඹ බුදු ඒකට පත් උත්තර දෙන්නේ නැහැ. භූමිත දෙන්නේ නැහැ. ඒක දන්න අවදීන් ඉන්නවා. ඒ වගේ තියෙන හොඳ ලෑස්තිලා යත් වර්ග කතා කරන අනුබුද්ධ දෙන මගේ වටේට ඇඟිලි ගන්නවා. ගැළමකට බාධා කරන්නේ. ඒක කරන්න බැහැ. ඒ කරන්න න්යා සංකල්ප භාවනා කරලා තමයි හිත ලොකු සංකේතන අහව ලොකු සංකේතුවේ තමයි බණිනවා හෝ ස්තුති කරනකොට හිත නැත් කරගන්න ගන්න. හරියම නේද? මොකද අපි ආවෝ කියනවනේ ඔව් ඔව්. කියනකොටම හිත මෑත් වෙන්නේ අල්ලනවා. ඉතින් ලොකු සංකේතන කරන්නේ හොඳයි. විනාශයකට ඒකට කොහොම හැම කෙනෙක් වෙන්නේ අනේ මන්ට දැක්කා ලොකු දෙයක් ඉගෙන ගන්න ඉස්සරහම හොතයි කියනවා. තාටික් වෙලා ගිහලා එකම කෙනා හුණා. ආයෙත් හොඳයි කියන්නේ පළවෙනි එක තමයි. ඒකයි ඔක්කොම ලොකු වාස්තු බංගලාගේ ඔක්කොම දැන් තුන්වෙනි දවසේ හොඳයි කියවන යන්නේ කියනවා. අනිත් කියන්නේ අලුත් වෙදී මේ මේ නඩු. ඒ කියන්නේ මේ මා මේ සම්බන්ධ අවුස්සලා හොඳා. දෙයක් නෑ. දෙයක් නෑ. මම ඉතලා කියලා ඉතින් බඩු තොගයක් ඇවිල්ලා මම ඒක කොහොම වන්දනා කරලා පිටි ටිකද අන්න මේක මේ අපේ පුතාගේ කන්දේ ආදාහනයේ දවස් විතරත් පිළිගන්න. මේ විදිහටම මේ දැන් මේ උපවාසයේ උපන්නේ දවස් පිළිගන්න. මේ නම් කරලා දෙන්නේ මේ උපසාංගික ඉන්නකොට අප්‍රේල් 31 වෙනිදාට මෙවුවා. අරක මේ කලින්ද සම්මතයෙන් සෝමාසන අහම්තුලන්නේ කියන්නේ පණිවිඩ සාධක දෙයක් නැහැ කිව්වා. ඔය එක කියලා ආවත් දෙයෙන් කියනවා නැත්නම් ඔකේ දෙයක් නැහැ. දැන් මහන්සියගේ ඉගෙන ඊළඟට යනවා. අනික කියනකොට ඒකට ඒකට කරන්නේ තියෙන ඝන ධනාචාරී තත්ත්වෙපත් වෙනවා. මුළු මන්දිරේ ගාත හැමදාම දෙනක තමයි හැම කෙනාම ඉන්න ජීවිතේ දවසේම අවුරුද්දේම හොඳම කෑල්ල අරගෙන කියන්නේ. ඒසත් හොඳට අමු කරලා අපිට. මේ දෙයක් නැහැ. කිල දෙයක් කරනවා. උච්චරම තමයි අපි වගේ ඉන්නේ ස්තුති වලටයි දාන්නේ දැනුම වලටයි කරන්න තියෙන ඉතරයි කවදාකවත් කරන්නේ නැහැ. මේ ස්තුති ආවත් එකයි දැනුමත් එකයි. ඉතියක් නැහැ ඊගාව එකනාර උඩට ඊගාව සබ්ජෙක් ඊට රූපයක් එනකොට රූපෙට ඉඳ තියෙන පොඩ්ඩක් අතට කරලා ඉන්නේ ඊගාව රූපෙට එනවා අතට කරගෙන ගඳක් එන්න තියෙනවා එයාට එන්නකො මේකේ නතර නාඩගමක් මිසක් අපි චෝක විවේචනය කරනකොට අපි චෝක පරීක්ෂණය කරන්න දෙයක් නැහැ. ඒක හැම මොහොතකම ජීවත් වෙනවා. ඉතින් ඒක වෙන්න බුදුසසුනක් දෙන්නේ ශබ්දයේ මනාපමනාපය, රූපයේ මනාපමනාපයත් ඉන්නවා. ඒ මැද තියෙන උපේක්ෂා කියන වේදිකාවට වෙන්නේ. ශබ්ද දිගේ උපේක්ෂා වේදිකාවට කිටි ගන්නලා ශබ්දේ උපමනාපමනාපය ඉඳලා රූපේ මනාපමනාපය වේදිකාව ළඟ ගන්න වේදිකාවට මොකද වෙන්නේ? එතකොට රූපෙද, ශබ්දෙද, ගන්ධෙද, රසෙද කියලා වෙනසක් නැහැ. ඉන්නේ හැම වෙලාවෙම පුළුවන් තරම් උපේක්ෂා කියලා වේදිකාව. හොඳට මගේ අහන්නේ මහා කන්නක සූත්‍රය බුදුරජාණන් කියනවා මේ තරුණ කාලේ පොඩි ළමයෙක් ඉඳලා පොඩි ළමයෙක් මුලාවටපත් වෙන උපේක්ෂාවටයි රාගදේශයටයි යන්නේ ළමයා කය එලිසිටියෙන් ඉන්නේ නේද මොදන්නේ ඊට පස්සේ ආර්යමාංශ එන්නේ මාර්ගය කියන්නේ කය එලිසිටියෙන් ඉන්නේ බුදුරජාණන් තනක් රාගදේශ මොහොතට යන මොහොත ඉතල කියලා අපි ප්‍රමාද වෙලා තියෙනවා ඉතින් අපි ඒකට අපි දන්නේ නැහැ. සීතිය හරියට දන්නේ නැති නිසා කොනක් අල්ලගෙන ඒ කොන මත කෑ ගන්නවා. ඒ කියන්නේ අපි අහපු දේ ගැන මිසක් අපි දැන් අහන කෑල්ල ගැන හිතන්නේ නැහැ. يعني හැමලම් දැන් තියෙන තත්ත්වෙ ඉන්නේ අපි කය හැමලම් දැන් තියෙන තත්ත්වෙට මේ මොහොතේ ඉතින් සංග්‍රහ අපිට අලුත්යක් තියෙනවා. ඒක අර සාන්තිජම්තරණ කිව්වේ අතීතයට කරගන්න වේලාව දාපන්. අනාගතයට ඇවිල්ලා මේ මොහොතේ ගන්න දෙයක් නෑ. මේ දෙකට ප්‍රශ්නයක් නෑ. මේ මොහොතේ අනුගම මේ මොහොතේ කවදාකවත් ප්‍රශ්නයක් ඔය භාවනාව දැනගන්න මම කියනකොට මම දුන්නේ ඒකයි කියවන්නේ කියලා. බැහැදිල වෙන ඕනම ප්‍රශ්නයක් තියෙන මේ මොහොතට ගන්න. ඒකට ඒක වෙච්ච එක ගියේ එක. මේ දුන්නා. අපි මේ ඉන්න දිහා ගලින් එපා වර්තමාන මොහොත මේ ටිකක් අක් දුකක් වගේ අපි මිතක් ගන්නද එක ආදායකයක්වත් ඕක දෙන්නේ නැහැ. ඒ වර්තමාන මොහොතට ආවම උපසන්තෝ චරිතදී කියලා සම්පූර්ණ ඉස්පා. අපිට වෙලා තියෙන අපි සෞඛ්‍ය වැඩි විචර්යයක් කරලා ඇඳුවේ නැත්නම් මොන අට කරගෙන හිටියේ නැත්නම් මේ කැක්කවක් ඇති කෙනෙක් වෙයි කියලා මම ගෙදර ගියාම ඉතින් අත කරගෙන ඉන්නවා. ඒක මම උදේට ගියාම කට කනේ තියෙනවා. නැත්නම් හරිනේ මම උදේට මූඩ් එක හරිනේ. ඉන්නවා තේරෙන මේස් මූණ විතරයි. හරියට වර්තමාන කාලේ මේස් මූණක් නැත්නම් පොතේ තියෙන එක මොනම දෙයක් හිතෙන්නේ නැහැ. ඉතින් ඒක අතකින් දන්නේ. ඒක අතකින් කාල බහම කරන්නේ. ඒක ජීවිතයේ තියෙනවා. ඒක මේ බුද්ධ ධර්මයක් නෙවෙයි. ඒක නිකන් සාමාන්‍ය ඕනෙකම ගන්න පුළුවන් කවදාවත් වැඩ ගත්තේ නැති මේ දැනෙන්නේ. විඥානේ නැගලනකොට පස්සේ ෂෝක් එකට එළිය අවෝපාය. මේක අමරදෝ වහන අන්ධකාරයි, දූවිලි කීක අඳාලා ඉන්නවා. පොඩ්ඩක් ඔක ඇහිලා බලුවා නම් ඉතින් ෂෝක් එකට ඉරපාය. ඉතින් අපි හිතනවා මේක හරිනේ හිතුව කාලවල අන්ධකාර කාමරේම අපි එහෙම අන්න ගුරුදු කෙනෙක් පොදේ ඉන්න එක බලලා Tamange ලගෝපලේ තියෙන ගඳට ගඳ තියෙන බලලා ගියාම උන් තේරෙන්නේ උගේ ගඳ තිබුණා නම් උගේ උගේ හපක් දැනෙන ඒ වගේ තමයි. දැන් අලුත් එක නැවතුනේ දුන්නද නැහැ ඒකක් තියෙනවා බලන්න මනසාත්ම බලනකොට තුන්වෙනි දොරටුවක් තියෙනවා කරුණාකරලා හොඳ නරක දෙක වැටක දාලා ඔය තුන්වෙනි දොරටුව පාවිච්චි කරනවා ගිය ගමන් ඉතරයි නම්බර උපේක්ෂා කියලා වේදිකාවක් හැම වෙලාවෙම ඔතන නතර වෙන්න පැනපන් පුළුවන් තරම් හැම එකකින්ම ඒක වේදිකාවක් කරනවා උපේක්ෂා වේදිකාව ඉතනත් තියෙන පැත්ත එක මම මහගෙන්නේ ඉස්සර ඉස්සර ඒකට කමන්නේ ඒක අල්ලගෙන පස්සේ උදාහරණ කියලා දෙනවා ඔතෙන් ගිහින් ඕකේ කන්නා මානසික කපනවා කියන වාසේ ඉතින් ඒක කියන්න අවශ්‍ය නැහැ. කොහෙන්ද මුද්‍රයන්ස කියන්නේ. මුද්‍රයන්ස බුදුරජාණන් වහන්සේ කියන ලෝකේ සත්‍ය ආදීම සංසාර දිව කියන දෙකක් දැක්ලා ලෝකෙ උත්තර ගත බලන මොනාදාසිතේ කරන ආරිණිමේ කියන දේ ඉන්නේ නැහැ. ඒකයි ආදාගා පරතෝ වූයෙන් දොරවගේ සෝවාහේ කර්මනා වෙන්නේ නැහැ කියලා උදාහරණ සපත කරනවා. ආරිණිම ඒ කායන මාර්ගය. උච්චර උදේ මොන මට්ටමේ වෙලෙකම ඒක එතන අන් කියනවා. එතන අඩුවක් තියෙනවා. පැහැදිලිව. ඒකයි ඥානයක් කියන්නේ. අපි ලෝක ඥානේ හැම එකකම අඩුව කරනවා. හරි කියන මේක ඔච්චර හරියට වශයෙන් කතා කරලා අපි අපි අඩුවන ගන්න නෑ. ඒකත් අඩුව මේ මේ පුදුජන සඳහන් කරනවා ඒ වගේ දෙයකදී අපි අඩුව නැති කර ගැනීම සඳහා වෙන උපක්‍රමයක් නෑ. ඒක කතා කිරීම හොඳයි අනුමෙදය කතා කරන වැඩි ඊයේ දා කතා කරන වැඩි හෙට. මේ මොකද කතා කරන කතා කරන යනකොට සීකුරුපිලෙදි තියෙන මේ මේ මෙච්චර තකරවුවත් ඒක ටික දෙකුත් සාධාරණ දෙයක්. අක්තියේ හරහා දෙවිච්ච කේන්ද පටන් ගන්නවා. ඊට පස්සේ තමයි යුද්ධ කරලා දිනන්න ඕනේ. යුද්ධ නොකර යුද්ධ ප්‍රකාශ නොකර ඉඳීමේ ක්‍රමයන්නේ. ඒ ඒ අවස්ථාව තමයි හැබැයි ජීවිතේ විචිත්‍රම අවස්ථාව. ඒක සෙන්ස අප්‍රමාදී වෙනවා කියන්නේ ප්‍රතිබෝධකාසු ගන්න කේවරකට දැනගෙන ඉන්නේ. නෑ ඒක මෙහෙමක් තියෙනවා. ඒක අප්‍රමාදී දිගට පවත්වන්න ප්‍රතිබෝධකාසු ගන්නවා. ඒ චිත්තක්ෂණය අප්‍රමාදී දැවිලි ඊගා චිත්තක්ෂණය හැලෙනකොට එතන තියෙන තාවකාලිකව පෙළ ගැහෙන හරි කැඩලා. ඉතින් ඒකේ බුද්ධියක් ලැබෙනවා නම් තවත් අල්ලන්නේ. නිසා චිත්තක්ෂණ වශයෙන් ওই ඒකට වඩා මෙයා මේ සාමාන්‍ය භාවනා කරනකොට එනවා. ඔය තියාගන්න බෑ. මොකද දැන් කියන මට මට මේ දුරවල ඉතින් යන්න පුළුවන් කියලා. ඒක බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා. මුද මේක අයිතිවාසිකව බුදුරේ තියෙනවා. හැබැයි උතන පොඩ්ඩ හරල බලපන්. උද නෑ නිකන්. හරල. ඒ නිසා ඒ චිත්තක්ෂණ වශයෙන් ගන්න ගන්න. නැත්නම් දෙකෙන් කන්නේ අපේ සත්‍යතාව දේශනා කරනවායි සම්මතයි. එක්තාවතාජෝනි සම්සං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සම්පතස්පත්ති සිද්ධියා එක්තාවතාජෝනි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සම්පතස්පත්ති සිද්ධියා එක්තාවතාජෝනි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සක්කානුමෝදන්තු සම්පතස්පත්ති සිද්ධියා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං කම්මං මොදිत्वा චිරං රක්ඛන්තු මං පරම ධම්මෝ නාසීනං හෝතු සුඛිතාං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාං පුඤ්ඤාතිදේ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාං පුඤ්ඤාතිදේ නිමිනා පුඤ්ඤ කම්මේන මාමි වාසමරමු සසං සමාරමු හෝතු සුඛිතාං ඥාතිවා විඥාන පුඤ්ඤාමේන මාමි වාර සමානෝ සතං සමාගමෝ හෝතු යාවනිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤාමේන මාමි වාර සමාගමෝ සතං සමාගමෝ යාවනිපාන පත්‍ය සසේත Tidak ini